දැන් අපි සිටුමුදනායක වෙලා නිසන්වනේ අපි මේ බ්‍රහස්පතින්දා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 බොහොම කාලෙක ඉඳලා පවත්වන චාරිත්‍රයක් තමයි මේ බ්‍රහස්පතින්දට මේ හතමාර අටමාර පැයේ ධර්ම දේශනාවට අපි එකතු ඒක හුඟක් වෙලාවට අපි විපස්සනා ධර්ම දේශනාවක් වශයෙන් පවත්වනවා. ඒ වගේම එකින් එකට එකින් එකට ඇඳිච්ච දේශනාවලියක් දේශනා මාලාවක් විදිහටයි ඒක විකාශය වෙන්නේ. ඉතින් මේ දවස්වල මේ වකවානුවේ අපි ඒකට මූලික තේමාව මාතෘකාව වශයෙන් ගත්තේ සරුවචන් වහන්සේ විසින් දේශනා කරන්නට දේශනාවකට වදාරන්න ඉදිච්ච පොට්ටපාද සූත්‍රය. මේ පොට්ටපාද සූත්‍රය දීර්ඝ සූත්‍රයක් විදිහටයි හඳුනාගෙන තියෙන නිසා ඒක දීඝනිකාය කියන සූත්‍රනිපා සූත්‍ර පිටකේ පළවෙනිම පොතේ සඳහන් වෙන සූත්‍රයක්. ඒ විස්තරයෙන් පස්සේ පොදු දැන ගැනීම සඳහා මතක් කරන්න තියෙන්නේ මේ පොට්ටපාද සූත්‍රය දිගටම සාකච්ඡා කරන්නේ පංචස්කන්ධයෙන් මේ සංඥාස්කන්ධය පිළිබඳවයි. ඉතින් මේ සංඥාස්කන්ධය කියලා කියන්නේ සාමාන්‍ය දැනුම පිටියට බලනකොට රූපස්කන්ධය ගෙවම් කරලා වේදනාස්කන්ධය ගෙවම් කරලා ඒ අවබෝධයේ මතින් ලබාගත යුතු ගැඹුරු නාම ධර්මයක්. අනිත් එක තමයි රූපස්කන්ධයේ වේදනාස්කන්ධයට වැඩිය සංඥාස්කන්ධය හරීම මායාකාරී. හරීම චපලයි. හරීම විසමයි. ඒ නිසා මේක අවබෝධ කරනකොට ලොකු විප්ලවශී විප්ලවකාරී හැඟීමකින් මේක හුඟකම් දෙන්න ඕනේ. ඒ වගේම සම්ප්‍රදායනට සෑහෙන්න පහර වදිනවා. මේ සංඥා පිළිබඳ හරියට අවබෝධ කර ගන්නට නම් මොකද ඒක හැම වෙලාවෙදීම විපල්ලාස කරයි. සංඥා විපල්ලාස කියන එක බොහොම ප්‍රසිද්ධ වචනයක් අපේ සාසනයේ අපි දේවල් හඳුනා ගැනීම සඳහා මේ ඇති කරගන්න දැනීම් සඳහා ගන්න සලකුණු හඳුනා ගැනීම අපි ආකල්ප වශයෙන් සඳහන් කරනවා මේවා පටලවා ගත්ත නිසා තමයි අපි අද විඳවන්නේ ලෝකේ වැරද්දක් නිසාවත් අපිට හම්බෙච්ච මේ මනුස්ස කයේ වැරද්දක් නිසාවත් නෙවෙයි මේ සංඥාවල් පටලවාගෙන පඹේකට මිනිස්සෙක් කියලා හිතා ගන්නවා ඊට පස්සේ බය වෙලා දුවනවා ලනු කෑල්ලකට නයික් කියලා හිතා ගන්නවා ඊට පස්සේ බය වෙනවා ඉතින් මේ වගේ පුදුමාකාර පිළීමක් තැවීමක් අපි තිබුණත් සංඥාව අතනාරින ගතියක් තියෙනවා මේ සංඥාව අල්ල බදාගෙන දඬුවම් කරනවා. ඒ පුද්ගලයාගේ රුචි අරුචිකම් අනුව, ඒ පුද්ගලයාගේ පෞරුෂත්වය අනුව, ඉතින් ඒ සංඥා ඒ මිනිස්යාම දැනගෙන අත්හරිනවයි කියන එක ඇඟෙන් ඇටයක් අයින් කරනවා ඒක වෙන කෙනෙකුට කොහොමඩක්වත් කරන්න බෑ. එකම දෙයයි කරන්න පුළුවන් වෙන්නේ මේ මනුස්සයාට අවබෝධ කරන් දෙන්න ඕන මේක සංඥාව කියලා. මේක බුදු හඳුනා ගැනීමක් විතරයි. මම යුද්ධ කරන්න, රණ්ඩු කරන්න, ඇලි ගලි වාසය කරන්න මේක දෙයක් නෑ කියන එක. එසේ නමුත් ඒක අපි මේ වචන ස්වල්පයකට පිටු කරන්න ගියාට ප්‍රශ්නේ බරපතලකමයි මේ පොට්ටපාද වාගේ දීර්ඝ සූත්‍ර වලින් සරුවච්චන් වහන්සේ ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි අද ඉන්නේ ඒ සූත්‍ර දේශනා මාලාවේ හත්වෙනි දේශනාවයි. මේ හත්වෙනි දේශනාවට එනකොට අපි මේ පොට්ටපාද සූත්‍රයේ මුල් කොටහ නිදානේ පසුබිම විස්තර කළා දීලායි තියෙන්නේ. ඉතින් අද ඉස්ලාම් වතාවට මේ දේශනාවට අහුම්කම් දෙන අයගේ දැන ගැනීම සඳහාත් කලින් දේශනාවලියම හදාරමින් එන අයගේ මතක් කිරීම සඳහාත් අපි මේකේ කෙටි ඉතිහාසයක් කෙටි නිදානයක් මතක් කරගත්තොත් දවසක් සර්වචන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්න කල්ැතුවම සවැත්නුර ජේතවනාරාමෙන් පිටත් වුණාට පස්සේ සර්වචනාසර පේනවා පින්ඩ පාතේට කල් වැඩි ඒ නිසා පිටත් වුණා කල් වැඩි කියලා ළඟ තිබුණ ඒ පොට්ටපාද කියන පරිබ්‍රාජකයාගේ ආරාමයට ගොඩ වෙනවා. ඉතින් ඒකෙදි පේනවා සරුවචනන්සේ කොච්චර මනුස්සකමක් තිබුණාද කියලා ඒ අන්‍ය තීර්ථක ආරාමයක් කියලා පහත් කළ සලකලත් නැහැ. තවුන්වංශේ සමන්වංශේ විසින් පයින් වැඩම කරනවා. පයින් වැඩම කරනකොට මේ පොට්ටපාද පරිබ්‍රාජක ඇතුළු එතුමගේ ගෝල බාල පිළිස මාළු කඩේක වගේ කතාව දිගටම ගෝසාව. එතකොට සරුවච්චනංශේ එනවා දැකලා පොට්ටපාද විචාට අර පිරිස නිසද්ද කරනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා උන්වහන්සේ සද්දෙට කැමති නැහැ. උන්වහන්සේ වැඩිම අපිට මංගල කාරණාවක්. උන්වහන්සේගේ වැඩිම අපි නැවත නැවත අපේක්ෂා කරන්න ඕන. අපේක්ෂා කරනවා අපි නිස්සද්ද භාවයෙන් ගරු කරමු කිය. එතකොට සරුවචනාංශයට ඇහෙනවා අර කලගෝසාව එකවරම නතර වෙලා පිරිස සැදී පැදී සිට ගන්නවා. ඉතින් සරුවචනසීතෙන් ගිහිල්ලා පොට්ටපාද පරිප්‍රාජක ගහනවා පොට්ටපාද මං එනකොට මොන වගේ කතාවක්ද කර කර හිටියේ මගේ පැමිණීම නිසා ඕගොල්ලන්ගේ මොන වගේ කතාවකටද බාධා වුනේ කියලා. ඒතර පොට්ටපාද පරිප්‍රාජක කියන අවසරයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වාගේ ගරු කටයුතු කෙනෙක් මෙතෙන්ට වැඩම කරපු වෙලාවේදී ඒ කතාවට උත්තර හොයන්න ඕන නැහැ ඒක පස්සේ දැනගන්න පුළුවන්. මට ඔබ වහන්සේ වැඩි නිසා වැඩපු එකෙන් පරෝදනා ගැනීම පිණිස මට ප්‍රශ්නයක් අහන්න අවශ්‍යයි කියලා. ඒ කියන්නේ පොට්ටපාද ආරකේ තියෙන දුර්ලකමත් බාර ගන්නවා. ඒ වගේම සරුවචන් ආංශගේ ස්වාගතය මංගල වැඩිම අපේක්ෂා කරන පිරිසට නායකත්වයක් දෙන්න පුළුවන් මෝරච්ච ගතියක් පෙන්වනවා. පෙන්ලා කියනවා අවසරයි ස්වාමීන් වහන්සේ අපේ පරිබ්‍රාජකයෝ කුතුහල ශාලාවේදී එකතු වෙච්ච වෙලාවේදී ඒකත් ඒකත් තාණ්ඩ ප්‍රශ්නයක් ධර්ම සාකච්ඡාවකට කතාපාබතයක් මතු වුණා මේ අபிසඤ්ඤා නිරෝධය කියන්නේ මොකක්ද කියලා. අපි සාමාන්‍ය බෞද්ධ වශයෙන් සංඥා නිරෝධය ගැන අහලා තියෙනවා. සංඥා නිරෝධය සමාපත්තියක් ගැන අහලා තියෙනවා. ඒ කියන්නේ එදා ඉන්දියානු සමාජයේ ਸਰවචනසේ ජීවත් වෙච්ච සමාජයේ තිබිච්ච සාමාන්‍ය ප්‍රශ්නයක් නැත්නම් ඒ බණ භාවනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණයන් අතර තිබිච්ච ප්‍රශ්නයක් අபிසඤ්ඤා නිරෝධය. ඉතින් මේකට පොට්ටපාද සම්බන්ධ වුණාට සාකච්ඡාවේ අන්තර්ගතයේ දාන්න කයිකතු වෙච්ච කාරණා මතක තිබ්බට එයා ඒ සාකච්ඡාවේ අවසාන ඵලයට සතුටුලා ඉඳලා නැහැ. ඒ නිසා කියන අවසරයි ස්වාමීන් වහන්සේ එතෙන්දී එක එක මත ප්‍රකාශ කරා කෙනෙක් කිව්වා මේ සංඥාව කියන එක කිසිම හේතුවක් නැතුව එන කිසිම හේතුවක් නැතුව යන අ හේතු අප්‍රත්‍ය දෙයක් කියලා. තව කෙනෙක් කිව්වා එහෙම නැහැ. සංඥාව කියන්නේ ආත්මය සංඥාව ආත්මය ආත්ම සංඥාය වෙනකොට සංඥා ආත්ම වෙනකොට සංඥා වෙනවා ආත්ම නිරුද්ධ වෙනකොට සංඥා නැති වෙනවා ඒ නිසා ආත්මේ වගේමයි කියන්නේ බොහෝම ගැඹුරු බරපතල දෙයක් මේ සංඥාව මොකද අපි ලෝකේ තරම අපි හඳුනා ගැනීම මත තමයි අපි ජීවත් වෙන්නේ එතකොට තව කෙනෙක් කිව්ව නෑ නෑ එහෙම සංඥාව කියන්නේ ආත්මෙ නෙවෙයි ආත්මීය පුද්ගලයෙකුට බරපතල බණ භාවනා කරන ශ්‍රමණ ප්‍රාඥයන් විසින් එක එක සංඥාවල් දානවා සංඥාව දානකොට යැත්තු සංඤී වෙනවා. සංඥාව අයින් කරපුවාම අසංඤ වෙනවා. තව එක්කෙනෙක්ව නෑ නෑ එහෙම ශ්‍රමණ බ්‍රාහ්මණයෝ නෙවෙයි බරපතල දේව බ්‍රාහ්මණයෝ ඉන්නවා බොහොම තෙදවන්තයි ඒ ඇත්තෝ එක එක සංඥාවල් දානකොට සංඤී වෙනවා සංඥාව අයින් කරනකොට අසංඤී වෙනවා කිය. ඉතින් මේක තමයි පොට්ටපාද සරුවච්චන් වහන්සේට ඇඳලා පෙන්වන චිත්‍රය. මෙහෙම සාකච්ඡාවක් ගියා අபிසඤ්ඤා නිරෝධය ගැන මේ අභිසඤ්ඤා නිරෝධී එතනට එකතු වෙච්ච බරපතල ඥානවන්තයෝ මතධාරීන් එහෙම නැත්නම් කවුරුත් වගේ පිළිගන්න අයගේ මත හතර තමයි මේ ඉදිරිපත් කරන්නේ. මත හතරට වැඩි තියෙන්න ඇති. නමුත් අපි සීපත් කර ගන්න ඕනේ අවුරුදු 2600ක් පරණ සාකච්ඡාවක් මේ. ඉතින් ඒවට එනකොට අපි ළඟට එන්නේ සම්පින්දනාර්ථේ විතරයි. නමුත් සම්පින්දනාර්ථේ කෑලි හැලිලා නැහැ. ඒ වකට පැමිණිච්ච මත හතරක් තියෙනවා. අද ගත්තොත් ওই මත හතර එහෙමමයි. අපේ අද කර්මේ සහ කර්මඵලයේ ආදාහන් නැතුව සදාචාරයක් නැතුව හැසිරෙන කෙනා ඔහේ සංඥා වෙනවා ඔහේ සංඥාව යනවා ඉතින් ඒ සංඥාව පහච්ච මොන කරනද අපි ඒ සංඥාවට අනුව කටයුතු කරනවා සංඥාව නැති වෙච්චාම ඉතින් අපි හොඳ මිනිස්සු තමයි කියලා සංඥාව අහේතු අප්‍රත්‍යක් කතා කරනවා අපි ඒකට භෞතිකවාදී කියලා කියනවා ඒකට කොමියුනිස්ට්වාදී කියලාත් කියනවා ඒ වගේම සම්බතමාක් කියනවා ආත්මය කියන්නේ සංඥාවයි සංඥාව කියන්නේ ආත්මයි ඒක අපිට අදාළ නැහැ අපි නිකන් මේ නරබණුව ඒ සංඥාව આવුත් ආත්මයත් එක්ක බාර ගන්න එකයි තියෙන්නේ සංඥාව ගියාම ආත්මයත් එක්ක නිකන් ඉන්න එකයි තියෙන්නේ අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැ කියලා Taman නරුමේ ඔබවටපත් වෙලා ඉන්නවා ඒ මේ මේක හදන්න කරන්න පාලනය කරන්න පුළුවන් ශක්තියක් නැහැ කියලා 100%ක්ම අතහැරලා තව කෙනෙක් ඉන්නවා නෑ නෑ අපි පස්පව් කරන අමුදරුවන් රකින්න ගෙවල් දොරවල් ඉන්නේ ඇත්තෝ එහෙම නෙවෙයි කැලේ ඉන්න ශ්‍රමණ බ්‍රාහ්මණයෝ විශාල තේජවන්තයි විශාල අභිඥා සහිතයි ඒ ඇත්තෝ එක එකනට ආවේශ කරනවා සංඥාවල් ඔලුවට දානවා ඒ ඇත්තොත් එක සෙල්ලම් කරන්න යන්න එපා වැරද්දක් වුණොත් ඒ ඇත්තෝ ළඟට ගිහලා පන්තු පාක්කුඩම් දීලා බැඳලා පව් සමා කරගන්න එතකොට සංඥාව අයින් කරනවා එතකොට අපිට බේරුමක් තියෙනවා කියලා තමන් ඊ타මත්ම පස්පව් කරන දසාකුසල් කරන ගිහියෝ පු탁ජනෝ එහෙම නෙවෙයි ඉර්ධිබර ප්‍රාත්‍යාරයේ සහිත ශ්‍රමණ බ්‍රාහ්මණය අතේ තමයි සංඥාවේ මේ වැඩ කැල්ල තියෙන්නේ කියලා. තව කට්ටියක් කියනවා නෑ ඒක අපි අදහන දෙයයන් ආංශයතේ තියෙන ਸਰබලධාරී දිව්‍යයන් ආංශයතී ඒ නිසා අපිට ඉතින් එන දෙයක් බාර ගන්න එක තියෙන කියලා. ඉතින් මේ හතරේ ਸਰුවචනංශේ පටන් ගන්නකොට පොට්ටපාදර කියනවා පොට්ටපාද යම් කිසි කෙනෙක් කියනවා නම් අහේතු අප්‍රත්‍යයෙන් සංඥාව හටගන්නේ කියලා උඳ ලත්තනම විනාසයි කියලා. එයාට එයා ගොඩ ගන්නම බෑ. සංඥාව කියන එක ඔහේ එන ඔහේ අනේකක් කියන එක නා ගොඩ ගන්න බෑ මොකද සංඥාව වෙන්නේ හේතු සහිතවයි හේතුප්‍රත්‍ය සහිතවමයි හේතු ඇති කල්ලි සංඥාව ඇති වෙනවා හේතු නැති කල්ලි සංඥාව නැති වෙනවා කියලා සරුවචනාංශයේ තමන් වහන්සේගේ මතය නැත්නම් සරුවචන මතය හෙලි කරනවා සික්ඛා එක සංඥා උපජ්ජಂತಿ සික්ඛා එක සංඥා නිරුද්ධಂತಿ කියලා. අපි යම් කිසි දැනට දී ඇති චිත්තක්ෂණයක යම් සංඥාවක ගත කරනවා නම් ඒක අපි මෙතෙක් කල් ගත කරපු රුචි අරුචිකම් අනුව තමයි ඇතිලා තියෙන්නේ. අපි අපේ පුරුදු අනුව අපේ ඇබ්බැහි අනුව අපේ පෞරුෂත්ව ලක්ෂණ අනුවයි සංඥාව ඇවිල්ලා තියෙන්නේ. ඒක හොඳ නම් ඒකම කරගෙන යන්න. ඒක හොඳ නැතිනම් අපිට තියෙන්නේ ශික්ෂාවෙන් ඒ නැත්තම් ප්‍රතිපදාවෙන් හික්මීමෙන් ඉන්ද්‍රිය සංවරයෙන් බයලජ්ජාවෙන් සීලයෙන් හොඳ සංඥාවක් අපේ විතර දැම්මොත් අර තිබිච්ච ගොරෝසු සංඥාව මේ සියුම් සංඥා මාර්ගෙන් අයින් කරලා අපිට පුළුවන් වෙනවා අපේ තියෙන සංඥා ස්කන්ධය සතික් හැවහරින්න වගේ අලුත් කරගන්න ඒක සඳහා ශික්ෂාව අවශ්‍යයි. සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති අන්නේ විදියට සංඥාව ਸਰබලධාරී දිව්‍යන් වහන්සේගේ වැඩක්ය එතන සංඥාව කියනක කිසිම හේතු ප්‍රත්‍යයකින් නෙවෙයි කියලා දෙපැත්තෙන් කරරින්න එපා උඹාද විඳින්නේ උඹාද හඳුනාගන්නේ උඹාද නම් කරන්නේ උඹේ රුචි අරුචි අනුවයි ඒක කබර ගෝයා තල ගෝයා කරගන්නවා කණ්ඩ ඕන විචාන. එහෙම නැත්නම් ඒකට අපි කියනවා හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. Tamante යමක් ඕනේ නම් ඒකට පක්ෂව අපි ඕන තරම් කරුණු හොයනවා. ඒකට විරුද්ධ නම් හේතු කරුණු ඕනේ නැහැ. අපි කටමැත දොඩවනවා. මෙන්න මේකයි හේතුව මේක නිසා මම කැමති නැහැ මේක නිසා මම අකමැති කියලා කිය දන්න මනුස්සයර තේනවා මේ මනුස්සයා සත්‍ය දැනගෙන කියන්න ඕන දෙයක් නෙවෙයි කියන්නේ මෙයා අකමැතිකමයි මේ ප්‍රකාශ කරන්න කියලා. ඉතින් එතකොට පේනවා මේ සංඥාව කියන එක ඒ මනුස්සයාගේ කතාවෙන් එමසගේ හැසිරීමෙන් එමසගේ චින්තන රටාවෙන් අනිත් අයට පේනවා. හොඳ සීබුද්ධියෙන් බලා ඉන්නවා නම් කියත හැකි මේ පොල් ගහ ගන්න දෙයන්න හදන කේල් ගහ ගන්න දෙයන්නේ කියලා. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා ලේසියට පහසුවට ඔහේ සංඥා වෙනවා ඔහේ සංඥාව යනවායි කියලා කියන්නේ කිසිම ශික්ෂාවක් ගැන හැඟීමක් නැති සදාචාරාත්මක වගකීමක් නැති මේ ත්‍රිසංගත චින්තන රටාව. නැත්නම් සංඥාව කියන එකක් තියෙනවා ඒක බලවත් දෙවියන් බ්‍රාහ්මණයන් විසින් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් අපි ඔළුවට දාන ඉතින් අපි මොනව කරනද අපි නරපන්න ඕනේ අපි පවුල් දරුවෝ අරසා කරන කට්ටියනේ අපි පල්පව් කරන කට්ටියනේ කියලා හැමදාම අර තමන් පහත් අත්තර දාන තමන් සංඥාගත නොවීමට ශික්ෂාගත නොවීමට හේතු කණු සටහන් කරගන්න. ඒකත් පරාජිත මානසිකත්වයක්. අන්න එහෙම කරන්නේ නැතුව හැම මිනිසියෙකුටම හැම තමන්ගේ අතීත අනාගතේ සම්පූර්ණ බාර දෙන ඒ මනසා ਸਰබලධාරී දිවි කෙනෙක් කරන විවරණ ශිල්පයක් විවරණ ක්‍රමයක් තමයි ਸਰවචනාංශේ මේ පොට්ටපාද සූත්‍රයේදී පෙන්වන්නේ. ඒකෙදි පොට්ටපාය සූත්‍රයේ සර්වචනanse සික්ඛා ඒකා සංඥා උපජ්ජಂತಿ සික්ඛා ඒකා සංඥා නිරුද්ධಂತಿ කියන එක ධ්‍රුව පදයක් විදිහට පරිච්ඡේදයෙන් පරිච්ඡේද මතක් කරනවා මතක් කරලා පෙන්නනවා සාමාන්‍ය ගෘහස්ත පෘ탁ජනයේ ඉඳලා මේ අபிසඤ්ඤා නිරෝධයේ දක්වාම එක ජවනිකාවෙන් එක ජවනිකාවට එක ජවනිකාවෙන් එක ජවනිකාවට මේක පිරිසුදු කරන්න යන්නේ ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේ පොට්ටපාද සූත්‍රයේ විග්‍රහය සංඥාස්කන්ධය හරහා නිවන් දකින්න හැටි විතර කරන්නේ. මේක නෙවෙයි එකම ක්‍රමය. මේට අමතරව රූපස්කන්ධය හරහා සර්වඥාන්සේ විස්තර කරන අවස්ථාවල් තියෙනවා. වේදනාස්කන්ධය හරහාත් විස්තර කරන අවස්ථාවල් තියෙනවා. සංස්කාරස්කන්ධය හරහාත් විස්තර කරන අවස්ථාවල් තියෙනවා. විඥානස්කන්ධය හරහාත් විස්තර කරන දේවල් තියෙනවා. ඉතින් මේ කිව්වට පස්සේ එක වචනයක් කියන්න ඕනේ මොකද්ද? ආධුනිකයෙකුට හුඟක් වෙලාවට තේරුම් ගන්නට ලේසි රූපස්කන්ධය හරහා කරන විස්තරය. ඒක හොඳට තේරුම් අරගන්න. එහෙම ඒක අමතක කරලා යටපහුව කරලා කරන්න හදන කතාවක් නෙමෙයි මේ. රූපස්කන්ධයේ තේරුම් ගැනීමට පස්සේ ඊතුරු ස්කන්ධ තේරුම් ගන්න පහසු නිසායි ਸਰවඥාන්සේ සතිපට්ඨානයේදී කායානුපස්සනාව ඉස්සරහට තියලා තියෙනවා. කායනුපස්සනාවට පස්සේ වේදනානුපස්සනාව තියලා චිත්තානුපස්සනා කොටසට යනකොට තමයි ওই වේදනාස්කන්ධ සංඥාස්කන්ධ සංස්කාරස්කන්ධ ඊදෙන්නේ. ඉතින් ඒ නිසා මේ බණ යනතම් මේ දෙන භාවනා උපදේශ ආධුනිකයට ගැළපෙන්නේ නැහැ කියලා චෝදනාවක් කරොත් ඒක සාධාරණයි. ඒ නිසා මේ ධර්ම දේශනාදී එක අංශයක් විශේෂණය කරලා පෙන්වන්න හදන්නේ මම උත්සාහ කරන්නේ ඒක සංඥාස්කන්ධයටම පිටු කරන්නේ නැතුව සංඥා ස්කන්ධයටම සීමා කරන්නේ නැතුව ඒ කතාවට අනිකුත් සාධක සූත්‍ර සම්බන්ධ කරගෙන මේකට රූප ස්කන්ධය කොහොමද නිදර්ශන වශයෙන් රූපක වශයෙන් අපි ඉදිරිපත් කරගන්නේ වේදනා ස්කන්ධය කොහොමද නිදර්ශන වශයෙන් රූපක වශයෙන් ඉදිරිපත් කරගන්න කියන එක ඇතුළත් කරන්න මං වග බලා ගන්නම් මේ දේශනාව අතරතුරේ කෙසේ නමුත් අද ඉතරන් තියාගත දවසේ මාත්‍රකාව ධර්මදේශනා මාත්‍රකාව ගත්තොත් අපිට කෙටියෙන් කියතකි චතුත්ථ ධාන සමාධිය කියලා. ඒතර චතුත්ථ ධාන සමාධිය කියලා කියන්නේ වාද විරහිතව සමත භාවනා ක්‍රමයක්. මම මගේ දේශනාව සමතෙටම සීමා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක නිසා උත්සාහ කරනවා මේ චතුත්ථ ධාන සමාධිය ලබා ගැනීම සඳහා සමත යෝගාවචරයේ සම්මත අරමුණක ඉඳගෙන භාවනා කරනකොට එන කතාව මේ පොට්ටපාද සූත්‍රයෙන් උද්දෘත කරගෙන ඒ වගේ සමතයක් යනහා යන්නේ නැතුව විපස්සනා වරා යන කෙනෙකුට මේ අත්දැකීම කොහොමද ගෝචර වෙන්නේ කොහොමද වැටහෙන්නේ කියන කාරණාවත් මේ දේශනාවට ඇතුල් කරන්න බලාපොරොත්තු වෙනවා මොකද අපි මේක විපස්සනා ධර්ම දේශනාවක් වශයෙන් පවත්වන්නේ ඉතින් ඒක නිසා මේ පසුබිම දන්න කෙනෙකුට මං හිතන්නේ පටලවිලක් වෙයි කියලා. හැබැයි පටලවිලක් උනා සාධාරණයි. මොකද කතා කරන්න හදන්නේ ඉදිරිපත් කරන්න හදන්නේ ගැඹුරක් නිසා. මේ මේ චතුත් අධ්‍යාහනෙට සරුවඥන් වහන්සේ පොට්ටපාදව අඬගහන යන්නේ ඒ හතරමැද තැනක් ඉස්සරහට අරූප අධ්‍යාහන දක්වත් ගෙනියනවා. ඊට එහාටත් ගෙනියනවා. නමුත් එතෙන්ට යන්න ඉස්සලා සරුවචන් වහන්සේ සාමාන්‍ය කාමභෝගී පුතඥයේගේ මානසික தত্ত্ব විස්තර කරනවා. ਸਰවචන්සේ සඳහන් කළ තුරා මේ මිනිසයා උපන්දා ඉඳලා මැරෙන තන දක්වාම කාම සංඥාවේ ගත කරනවා. මේ මිනිසයා උත්සාහ කරන්නේ Tamange හැට හොඳ පුළුවන් තරම් කාම ගුණයන් වශයෙන් ප්‍රේමනාව රූප පෙන්වන්නයි. කනට පුළුවන් තරම් ප්‍රේමනාව ශබ්ද අස්සණ්ඩයි, නාසයට ගඳයි, දිවට රසයි, කයට පහසයි, හිත මෝණේ වල්බూరు වලක් කරලා කමන්නේ. මෙන්න මේකට අපි කියනවා කාම ගුණයන් පිටිපස්සේ යන කාම කාම ගුණ කියලා නැත්නම් කාම ඡන්දේ කියලා. ඉතින් මේ කාම ඡන්දය අතින් මිනිස්සයයි තිරසනයි කිසි වෙනසක් නැහැ. මිනිස්සයත් උදේල උදේ ඉඳලා නැගිටින හැන්ද වෙනකන් ඔය පසිඳුරන් පිනවීම සඳහා දහා ධාරණෝ අසාධාරණ උත්සාහ කරනවා. ධාර්මිකව අධාර්මික උත්සාහ කරනවා. ඒ සාධාරණ සාධාරණ ධාර්මික අධාර්මික තියෙන මනුෂ්‍යයර විතරයි තිරසනත් කරන්නේ ටිකමයි තිරසනා සාධාරණ සාධාරණ දන්නෙත් නැහැ හරි වැරදි තේරෙන්නේ නැහැ. ඒ නිසා තිරිසනා මේ පශ්චාත්තාප වෙන්නේ නැහැ. යා කාමසප්පේ ලැබුවට ලැබි අධර්මෙන් කියලා අසාධාරණෙන් කියලා පශ්චාත්තාපයක් යන නිසා තිරිසනුන්ට පිළිකා නැහැ. තිරිසනුන්ට මානසික අසහන නැහැ. තිරිසනුන්ට අසහනය කියන ලෙඩේ නැහැ. ඒකට තියෙන්නේ කාමයේ ලැබුණොත් දිනුම් දිනපේකනාගේ પરම්පරාව පවතිනවා නැති එකන පරාදයි. බලවතා ජයගනි. මිනිස්සයා මේ අතරමැදට සදාචාරයක් දාගෙන දැන් මේ කාමෙත් තිරසනෙකුට වගේම මිනිසයාට අවශ්‍යයි. නමුත් අධර්මයෙන් හොයපු ගමන් ඔන්න හිත තැවුල ඇති කර ගන්නවා. අසාධාර්යෙන් හොයපු ගමන් කාමේ අපි පශ්චාත්තාප වෙනවා. අපි මානසික අසහන ඇති වෙයි තීම් පිළිකා කියනවා, හැමේ රෝග කියනවා, নানা ප්‍රකාර ලෙඩ ඒ බයයි ආසයි දෙක නිසා. කාමෙට පුදුමාකාර ආසාවක් තියෙනවා තිරසන් හා සමාන. නමුත් සදාචාර ජීවිතය අපි ගත්ත සංඥා කොට නිසා පුදුමාකාර බයක් තියෙනවා මේක දවල් කෙරුවොත් අහුවේයිද දැනලා කෙරුවොත් අහුවේද නොදැනගෙන කෙරුවොත් අහුවේද කියලා ඒ නිසා මේ කාමයට යන මිනිස්සයා පුදුමාකාර විදියට ගින්දරටත් දාපු මිනිස්සෙක් වගේ දැන දැන අතපුච්ච ගන්නවා. ඉතින් එහෙම ඉඳද්දිත් මේ මිනිස්සේ කවුරු 100ක් ජීවත් වෙනවා කිව්වහම පුදුමාකාර බඩචාකමක් තියෙනවා. මේ කාමෙටම උදේ ඉඳලා හැන්ද වෙනකන් ගත කරමින් සාධාරණයට අසාධාරණයට පිටුපාලා හෝ දවල් මිගෙල් රෑ ඩැනියෙල් කතාවෙන් හෝ ඒක සාධාරණීකරණය කරගෙන නැත්නම් කරලා ඉවරලා සාධාරණීකරණය කරනවා. දේශපාලනඥයෝ කියන්නේ එහෙම කට්ටියකට. කරන්න ඕන දේ කරනවා කරලා සාධාරණීකරණය කරනවා. ආර්ථික විශේෂඥයෝ ඒක ආර්ථික සමීකරණ හරහා සාධාරණීකරණය කරනවා. සමාජ විශේෂඥයෝ ඒ තමන් දන්න වාචාලකමෙන් තමන් කරන දේ සාධාරණීකරණය කරනවා. හැබැයි ඔක්කොමලා එකතැනයි. සරුවඥාන්සේ සඳහන් කරලා තියෙනවා රජ්ජුරුවයි වෛශ්‍යාවයි මහවරයි රැට එකට ඉන්නේ කියලා. ඔය තුන්දෙනා පිළිබඳ සාධාන සාධාන කතා කරන්න යන්න එපා. මේ වෛශ්‍යාව නිසා රට නාස්ති වෙනවා, කොල්ලෝ නාස්ති වෙනවා කියලා වෛශ්‍යාර විරුද්ධව බෙස්සමක් ගැව්වොත් රජ්ජුරණ කියලා කියපු ගමන් රෑ රජ්ජුරෝ වෛශ්‍යාවට කියනවා. අහල් පැත්තට යන්න එපා, හවලාබ්බත් එක්ක විරුද්ධයි කියලා. ඒ වෛශ්‍යාව ඇවිල්ලා දවල්ට හොඳ දෙකක් කියලා යනවා. මොකද වෛශ්‍යාව බය නැහැ, වෛශ්‍යාව රෑට ඉඳි රජ්ජුරුත් එක්ක. මහවරා පිළිබඳව පෙතමක් ගැහුවොත් රජුරන්ට චෝදනා කරගුවොත් ඉස්සල්ලාම රජුර කියන්නේ මහවරාටයි. බොට විරුද්ධව හවල් කට්ටිය විරුද්ධයි කියලා ඌ ගහලා දාලා වෙලා කපලා යනවා. ওই තුන් දෙනා ඉන්නේ එකට. අපේ ඇතුළෙත් එච්චරයි. අපේ ඇතුළෙත් අපි හැමදැනම රජවරු තමයි. අපි රජකම කරන ගමන් අපි හැම වෙලාවෙම වෛශ්‍යාවත් යනවා හැම වෙලාවෙම මහවරෙත් යනවා ඒ දෙන්න හර තමයි බලේ පාවිච්චි කරන හැබැයි අපි සුදු ඇඳගෙන ටයි දාගෙන කෝට් දාගෙන එළියට බහැලා සදාචාර කර කතා කරනවා මේක අපිට වෙන්නේ හෙළුවක්. බුදුහාමර පෙන්වන්න හදන්නේ මේක නිකන් හෙළුවක් විතරයි. ඒසා කාම ලෝකය කියලා කියන්නේ කාම ඡන්දේ කියලා කියන්නේ ඕන දෙයක් වළංගු ලෝකයක්. තමන්ගේ කාමයේ සාධාරණීකරණ වෙනවනම් කොයි දෙයක් වළංගුයි. පස්සේ කතා කරන වෙලාවට විතරයි යෝග මූල ධර්මයකට දාලා ව්‍යාකරණයකට දාලා සමීකරණයකට දාලා මේක නිසයි මෙහෙම වුනේ කියලා විස්තර කතා කරනවා. අන්නේ කාමයේ තියෙන පහත් ගතිය. කාමයේ තියෙන තිරිසං ගතිය, ලාමක ගතිය දැනගෙන කවුරු හරි දැනගත්තොත් මේ කාමයට පහඳින්න තමයි මෙතෙක් කල සංසාර හිටියේ අනේ මේ ආත්මෙත් කාමෙටම ගත කරනවාද එහෙනම් මනුස්සයන්ට සාධාරණ උසස් තැනකට සදාචාරාත්මක තැනකට නැත්නම් සීල ශික්ෂාවකට මම යනවාද කියලා යම් කෙනෙක් හිතුවත් නිවන් දකින්නට වැඩි වටිනවා ඒ හිතවිල්ල. එතනයි මනුස්සගේ පරිණාමය, එතනයි මනුස්සගේ හැබෑ වෙනස සිද්ධ වෙන්නේ. මට මේ මේ මේ ජීවිතේ ඕනේ නැතුව බෑ. මේ ඇහැට රූප නැතුව බෑ. මේ ඇහැට කනට ශබ්ද නැතුව බෑ. ඒක නැති කරන එක නෙවෙයි. මේක අනවශ්‍ය විදිහට අනුන්ට දෙන දුක් දීලා තමයි දුක් දීලා වර්තමාන දුක් දීලා අනාගත දුක් දීලා හදලා මේක පුරවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේක පිළිබඳව මම අර පිරිමැස්ම දායක ජීවිතයක් ගත කරලා මේ කාමෙටම පහඳින කාමරාජිනීගේ කාමරාජානියේ බත් බැලේක්ද මං මම කඹුරන 16ද්ද මට බැරිද කාමෙන් තොර දෙයක් හිතන්න කියලා මෙන්න මේ හිතවිල්ල තමයි මනුස්සයාට හම්බෙලා තියෙන ලොකුම පරිණාමයේ වෙනස. තිරසනුට කවදාකවත් ඒක හිතෙන්නේ නැහැ. එහෙම හිතෙන්නේ නැති මිනිස්සෙක් ඉන්නවනම් ඌටත් තිරසනයි කියවට ප්‍රශ්නකුත් නැහැ. හැබැයි ප්‍රශ්නේ මෙච්චරයි ඒ මිනිසුන්ට එහෙම විකල්පයක් පෙන්නලා නැහැ කවුරු. බුදු කෙනෙක් පහළ වෙලා නැහැ. ඒත් අන්න බුදු ආලෝකයක් ලැබිලා නැහැ. ධර්මයක් අහලා නැහැ. සංඝයා නැහැ. සීලෙ නැහැ. ඉතින් ඒ නිසා මේ මිනිස්සුયો හිතන්නේ මේ සීලයේ තියෙන බුදුන් දකින මිනිස්සු නරුමයෝ මෙච්චර අපිට ජීවත් වෙන්න පුළුවන් තේදී අනවශ්‍ය නීති දාගෙන මොනවදෝ මේ තෙල්ලම් කරනවා අපි වගේ ජොලිය කාල බිල හිටපල්ලව කියලා සීලවන්ත කෙනාටත් බයිනවා යත්. ඒ මොකද එයාත් අන්න මේක පයි පයේ පාරේ ආවිදිනවා පයේ හැප්පිලාවත් වැඩිලා නැහැ. පයේ හැප්පිලා වැඩිලා මේක මිනිස්සයාට හම්බෙච්ච සුවිශේෂී අවස්ථාවක් කියලා ශික්ෂාවක් සදාචාරයක් ඉන්ද්‍රිය සංවරයකට කෙනෙක් තමා විසින්ම පෙළඹෙනවයි කියන්නේ නිවන් දකින්නට වැඩිය ලොකු දෙයක්. බුදුහාමුදුරුවෝ දකින්නේ නිවන ඔන්න ඔතනයි. පටන් ගන්නකොට මම්ම හිතනවා මේක හරියන්නේ නැහැ. මම මේකේ මොකක් හරි කරලා ගැලවෙන්න ඕනේ මට අහගන්න කරගන්න කෙනෙක් නැහැ. හැබැයි යන පාර වැරදි බව නම් තේරෙනවා කියලා තේරුණත් විතරයි හැබැයි වෙනස වෙලා තියෙන්නේ. ඉතින් මේ වගේ පිරිසක ඉන්නේ තමා විසින්ම ඒක කල්පනා කරපු පිරිසක්. එහෙම කෙනෙකුට අපිට පොඩ්ඩක් දුර දිග ගමන් කරන්න පුළුවන්. මොකද මේ එක්කෙනෙකුටවත් අපි එන්න කියලා ආපු කට්ටිය නැහැ. ආවෙන තඹලට ගහනවා මේ කිරණ තඹලට දඬුවම් කරනවා ආදායම් බදු ගෙවන්න වෙනවා කියලා කාටවත් නීචයට බය වෙලා නෙවෙයි ඉන්නේ. ඒ නිසා කරුණාකර මතක තියාගන්න. මේ කාම ගුණයන්ගේ කාමච්ඡන්දේ ආදීනව අපි දැක්කේ කාටවත් කාටවත් ආගෙන නෙවෙයි. තනියම. ඒකයි අපි මෙතෙක් කරපු සංසාර කරපු ලොකුම පින්කම. ඊට පස්සේ අපි වැටෙනවා හොයාගෙන ගිහිල්ලා අර කියන ශික්ෂාවකටපත් වෙනවා. එතකොට බුදුරජාණන්සේ සඳහන් කරනවා ඒ කෙනා මේ తాවකාලික හෝ ස්ථිරව කාමයාගෙන් සමුගන්න. අපි කියන අබිනිෂ්ක්‍මණය කියලා කාමයාගෙන් සමුගරගෙන යනවා බලන්ඩ ඒ ලස්සන රූප නැති ඒ වගේ ප්‍රියමනාප සද්ද නැති මනාප ගඳ නැති දිවට අවශ්‍ය කරන රස රස උලු නැති කයට සුඛෝපභෝගී යානවාන කොට්ටමෙට නැති පරිසරයකට යනවා ඒකට අපි කියනවා අරඤ්‍යගත වෙනවයි කියලා. කැලියුව මොකක්වත් නැහැ. දුක්ඛ මූලගත වෙනවයි කියලා කියන නැත්නම් ශූන්‍යාගාරගත වෙනවයි කියලා කියනවා. ඒ නිසා මේ අබිනිෂ්ක්‍මණය යම් කිසි කෙනෙක් කරන්නේ කාගවත් බලපෑමකට නෙවෙයි නං තමා විසින්ම නං ඒකේ තියෙන පුදුමාකාර විප්ලවීය හැඟීමක්. හැබැයි මේක මෙහෙම මම පෙන්ලා දෙනවා මේ විප්ලවීය හැඟීමේ ආධ්‍යාත්මික පැත්තකුත් තියෙනවා සාමාන්‍ය සමාජික පැත්තකුත් තියෙනවා. අපි දන්නවා බාහිරදක්ෂ ව්‍යාපාරය. බාහිරදක්ෂ ව්‍යාපාරේ කට්ටියත් කෙවල් දොරල අතහැරලා කැලේට යනවා. බාහිරදක්ෂ ව්‍යාපාරේ කට්ටියත් ගස් යට ටෙන්ට් ගහගෙන ජීවත් වෙනවා. බාහිරදක්ෂ ව්‍යාපාර කට්ටියත් ඔය කඳවුරු ඇතකට ජීවත් වෙනවා. ඒගොල්ලන්ටත් තේරෙනවා මේ සුඛෝභෝගී දේවල් ඉන්නවයි කියන එක එච්චර මහා ලොකු දෙයක් නෙවෙයි. ඒ නිසා ඒ අබිනිෂ්ක්‍මණයයි බෞද්ධයා කරන අබිනිෂ්ක්‍රමයේ පොඩි වෙනසකුත් තියෙනවා. අරගොල්ලෝ ඒක ආධ්‍යාත්මික පැත්තකට නෙමෙයි කරන්නේ. ඒක මේ සමාජ ධර්මයක් දිනු කරාണ്ട് ශිල්පයක් දිනු කරන්න කරනම වටිනවා. ඒකෙන් කරන්නේ තියලු සැපතියෙදි තමා විසින් මේක අතහැරලා පුහුණුවක් වෙනස කැලේට ගිහිල්ලා ටිකක් කල් ඉන්නවා. ඊට වඩා මේක මේ කැලේට එන එකට ගොඩක් වෙනස්. අපි මේකට ආධ්‍යාත්මික සහ ආගමික කියන වචන දෙකක් දානවා. ඒක නිසා මේක ඊටදී දුරදි කියන්න පුළුවන් තරම්. දැන් මෙතෙන්ට ආවට පස්සේ පිරිසක් අද අපි ගමු රිට්‍රීට් එකට ඉස්ලාම ආපිරිසක් පිරිස කියලා එනත ඉස්ලාම් භාවනාවට ගිය පිරිසක් කියලා දැන් ඒගොල්ලෝ ඊටාම සාධාරණව බොහෝම සක්‍රියව අර ගෙදර තියෙන අඹුවන් දරුවන් පැත්තක තියලා වස්තු භාභෝග පැත්තක තියලා යාන වාහන කොට මෙට්ට ඇඳාතිලු හරක බාහන පැත්තක තියලා දැන් ඇවිල්ලා සුදු රෙද්දක් ඇඳන සුදු බාපණයක් දාගෙන සිල් අරගෙන හොඳ පිරිසුදු තැනක වාඩි උනායි කියමු බුදු පිළිමයක් විතර වාඩි. වාඩි වුණාට පස්සේ දැන් හිතට මොකද වෙන්නේ? අර අයින් කයින් අයින් කරපු දේවල් අයින් වෙනවද? නැත්නම් හිත ඒවත් එක රමණේ කරනවද? gedare hitiyata වැඩි රමණේ වැඩි. ඒකයි බුදුහාමුදුරු කියන්නේ මේ කාමය අයින් කරන්න පුළුවන් බුල්ඩෝසරයක් දාලා. ඔය කාම සංඥා උඹල යන්න යන තැන එළවලව පහර දෙනවා. කාමය අයින් කරන එක අපිට මොන හරි ක්‍රමයකට කරතයි. ඒක භෞතිකයි. මෙයාට ආවට පස්සේ gedara හිටියට වැඩි කාම සංඥාව. ඒ නිසා තේරුම් ගන්න සංඥාවයි අපිට වද දෙන්නේ. අපි අර දාලා ආපු ටිකයි එලවෙලව පහර දෙන එක විස විදපු ඊට කාපු ඊතලයක් වගේ යන යන දැන ගිහිලා අනිනවා. අපි වැඩියෙන් ප්‍රියකරේ මොකද්ද? ඒක වැඩියෙන් කරදර කරනවා. අපි වැඩියෙන් අමාරුවෙන් ඉපේ මොකද්ද? ඒක අපිට වැඩියෙන් කරදර කරනවා. අපි ඒක ඇත්තට අතහැරලා අවිල්ල තියෙන්නේ. අතහැරලා ගියට ඒක අපිව අතාරින්නේ. මෙතන ඉසෙල්ලම තියෙනක හම්බ කරන කාලේ නම් ඒක ළඟට එනකොට අනේ එන්න එපා යන්න කියලා වස්තුවට ලස්සනට ධනෙට ආදරේ හිතෙනවා. එක චිත්තක්ෂණයකට අපි මේකෙන් ඈත් වෙන්න බලන්න ඒක කාදාකත් අපි අතාරින්නේ නැහැ. ශික්ෂාවකින් තොරව මැරෙන්න යන වෙලාවේදී ඕක තමයි වෙන්නේ. කලින් බණ භාවනා කරනකොට මැරෙන්න ගිය වෙලාවේ තමන් දැන් ඇහෙන් කලින් දිවෙන් නාසයෙන් අයින් වෙනවා මේක වැඩ කරන්නේ නැතුව යනවා එතකොට අර කාම සංඥාවල් අසීමිතව කිසිම න්‍යාය පත්‍රකින් තොරව ඇවිල්ලා පහර දෙන්න පටන් අර ගන්නවා අපි ඇලි ගලි වාසය කරපු දේවල් නැත්නම් ගොඩක් වෛර කරපු දේවල් ඒකේ හිත අල්ලනවායි කියන එක කූඩල්ල කට තිබ්බා වගේ අහුවෙච්ච දේ අල්ලනවා දැන් අපිට පේනවනේ ඊව මොනවාක්වත් මැරිලා නැතුව తాවකාලිකව කුඩා වූ හෝවා මහත් වූවා ඥාති පිරිස අතහැරලා කුඩා වූ හෝවා මහත් වූවා භාවක පිරිස අතහැරලා සීලයක් කරන සිල්ලුතුන් අතර සිල්ලුදී ඇඳගෙන ගත කරත් මේවා අපිට පහර දෙන හැටි අපිට ඒකට කනගාටු වෙනවා මතකෙ ඉන්න ওই කනගාටු වෙන්න වෙලාවක් එන්නේ මරණ චිත්තක්ෂණේ අසරණයි අනාතයි දැන් අපි මේ පොඩ්ඩක් මැරුණා වගේ తాවකාලිකව පොඩ්ඩක් අයින් වෙලා බලන බුදුරජාණන් සඳහන් කරන ඔබ කාමයේ අයින් කෙරුවට පස්සේ පොට්ටපාද ඔබට තේරෙනවා කාම සංඥාව කියන එකක් ඒකට කාම ඡන්ද නීවරණය කියලා කියනවා. ඒකට ශික්ෂාවෙන් මිස වෙන මොනම පින්කම් කෙරුවක්වත් අදිෂ්ඨාන කෙරුවක්වත් ශ්‍රමණ බ්‍රාහ්මණයට ආශිර්වාද කරත් දෙවියෝ ආශිර්වාද කරත් ඕක ඉබේයි කියලා හිතුවත් යන්නේ ඔක gedara හිටියට වැඩිය බරපතල විදිහට පහර දෙනවා. ඒක හරියට කියනවා තුවාලයක් සුද්ධ කරන්න වනමුකේ පාදපුවාම වනමුකේ රිදෙනවා වැඩි. නිකන් තියනකට වැඩිය වැඩි. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ගියාට පස්සේ පැවිදි වුණාට පස්සේ ඒ කටයුතු කරාට පස්සේ මේක පුදුම විදිහට ඔද්දල් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ මිනිස්යාට පේන්නේ යකෝ මේ මේ ආධ්‍යාත්මිකයට යන්න යන දුක වැඩි වෙනවනේ. ආධ්‍යාත්මිකයට යන්න යන අභියෝග වැඩි වෙනවනේ. ආධ්‍යාත්මිකයට යන්න යන සංඥා මට කරදර කරනවනේ කියලා වහාම ආපහු ගෙදර යනවා. ඒක හරියට කබලෙන් ලිපට වැටෙනා වගේ වැඩක්. මොකද ගෙදර ගියාට කසාන රෝගයක් කසලමක් ඇසුවට ඒ වෙලාවේ සැපයක් ආවට කසාන රෝගේ පැතිරෙන මිසක ඕජාව ගන්න මිසක කුෂ්ඨ රෝගයට කසන එක සනීපයක් නෙවෙයි. ඒ නිසා අපි නැවත ගෙදර යෑමෙන් කරන්න හදන්නේ අර කුෂ්ඨ රෝගේ කසන එක තමයි. ඉතින් කාටද පෞරුෂත්වයක් තියෙන්නේ කාටද පිටකොන්දක් තියෙන්නේ මම ගියාට කමන්නේ මං ආයෙ එන්න ඕනේ. ආවට කමන්නේ මං ආපහු යන්න ඕනේ. කොහොමම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මේ පරිේශන මට්ටමකින් හරි කමන්නේ මේක අනපේක්ෂිතව අතහැරලා දාලා මේ එන ඕන වදයක් මේ ජීවිතයට ඇවිල්ලා හොඳයි. අභිනිෂ්ක්‍රමණ ජීවිතයට ඇවිල්ලා හොඳයි කියලා ගන්න ගියාම එයා ගේසිත දෝමනස්සෝ දුක නැත්නම් ගේසිත දෝමනස නෙක්ඛම්සිත දෝමනස දෙක කියන ලෝක දෙක මැද හිර වෙනවා. ගේසිත දෝමනස්සය කියලා කියන්නේ gedara tore ඉන්නකොට අඹ දරුවන්ගේ, දුවා දරුවන්ගේ ගෙවල් ගිනි අරගෙන, දරුවෝ මැරිලා, අම්මා අප්පා ලෙඩ වෙලා, මැරිලා ගිහිල්ලා එන දුක. ඒක හිතේ හටගන්නේ දෝමනස්සය කියලා එකට කියන්නේ. දැන් මේ ආපුවාම වෙන්නේ එව්ව ගැන කල්පනා කරලා එන දෝමනස්සය. මේ නෙක්කම සිත දෝමනස්සය කිඹුල කන ඉවසන්න පුළුවන් කොහිල කටු ගන්නවා ඉවසන්න බැරුව වගේ වැඩක් තියෙනවා. ඉතින් අපි භාවනා කරන්න ආපු නැති පිරිසකට තාම ගෙවල් දොරවල නමුදරුව රකින්න බේසට මේ බණ කිව්වොත් අහයිද? කදාකවත් නැහැ. මිනිසුන්ට ඕන කරලා තියෙන්නේ අර තුවාලේ සනීප කරන්න බාම් ගන්න බණ. සත්‍යයට මුහුණ දෙන බණක් නෙවෙයි. ඒගොල්ලන්ට දෙන්නේ මේ ස්වාමීන් වහන්සේලා මේ අනවශ්‍ය ප්‍රශ්න කතා කරන්න එනවා. මේ ගෙදර ඉඳද්දී අපිට මේ දඩුවන්ගේ ප්‍රශ්න විසඳන්න මේ දඩුවගේ ලෙඩේ සනීප කරන හොඳ ස්පෙෂලිස්ට් කවුද කියලා කියලා දෙනවනේ. ණයට සල්ලි ටිකක් දෙනවනම් අන්න හොඳම ආමුදුරුවෝ. මෙතන කතා කරන්නේ එහෙම తాවකාලික පිළියම් නෙවෙයි සරුවචන් සඳහන් කරනවා උඹ කවදාහරි කාමයේ උපේපං කාමයේ උපයන්නේ તો කරන්න බෑ කො උපේපං කඹරපං හම්බ කරපං කවදාහරි චිත්තක් හේතන දුක දුරු කරන්න බලපං කො පණ තියෙන වෙලාවේ අයිය තියෙන වෙලාවේ අන්න උඹට එදාට තේරෙයි ඔය කාමයේ උඹ අතාරින්නේ ඉල්ලවෙලව පහර දෙනවා අන්නේ කාම ඡන්දය ආපු වෙලාවකී එයාට තියෙනවා කාම ඡන්දේ කියලා බුදුරජාන් වහන්සේ වර්ණගන්නේ හිත විවිධ අරමුණු විශේෂයි රස හොයනකම එක අරමුණක ඉන්න බෑ. එක අරමුණක ඉඳීම ඒකාග්‍රතාවය කියලා කියනවා. ඒකට විරුද්ධ ධර්මයට කාමච්ඡන්ද කියලා අරමුණු රස වෙනස් කිරීම. අපිට එක ඉරියව්වක ඉන්න බෑ. එක සද්ද දිගට අහන්න බෑ. එක රූපයක් දිගට බලන්න බෑ. එක ගඳක් එක විදිහට විඳින්න බෑ. එක රසක් එක විදිහට විඳින්න බෑ. එක පහසක් එක විදිහට විඳින්න බෑ. නිසා පොහසත් මිනිසු කරන්නේ මොකද්ද? හැම වෙලාවෙම රූප මාරු කර කර ඉන්න පරිසරය සකස් කරගන්න. හැම වෙලාවෙම විවිධ ශබ්ද අහන්න පරිසරය සකස් කරගන්න. හැම වෙලාවෙම විවිධ ගන්ධ જાති ලබන්න පරිසරය සකස් කරගන්න. විවිධ රස කවලා පරිසරය වෙනස් කරනවා. විවිධ යාන වාහන කොට්ට පිට ඇඳ ඇතිරිලි ඕලින් පහස වෙනස් කර කර ඒගොල්ලෝ හිතනවා හරි සපක් විදිහට. ඒක හරියට ධනවට අඟුරු කෑල්ලක් අතින් අතට මාරු කරනවා වගේ වැඩක්. අපි වේගෙන් අතින් අතට මාරු කරන මතක තියාගන්න අඟුරු කෑල්ල දාන්නේ අතමයි ඒ අතhari මේ අතhari. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන විට අරමුණු රස මාරු කිරීමෙන් ඒ චිත්තක්ෂණයේ ගෙවන්දා කරන ගතිය ක්ෂණ සම්පත්‍ය පන්නන ගතිය කාමච්ඡන්දේ කියලා කියනවා. ඒ නිසා බුදුරජාණන් කියනවා ඔබ ශික්ෂාවෙන් ඔබට ඕනේ නම් කාමයේ අතහැරලා කාම සංඥාව අඳුනගෙන කාම සංඥාව දැපෙන දමා ගන්න උඹ ඉස්ලාම සීල ශික්ෂාවක පිළිපදන් සීල තුන් පිළිසකට අතර ඵලයන් කැලේට රිංගපන් ගහක් මුලට ඉඳගනින් ශුන්‍යාකාරයට ගිහිල්ලා මේක එන බව දැනගන්න මේ කාමයේ අතහැරියට කාම සංඥාව බෑකන්දක් කපලා හැරියා වගේ වැවක දෝරේ කපලා බැම්ම කපලා හැරියා වගේ කඩාගෙන යනවා මේක දිහා බලලා මේ හයිය හත්ති තියෙලා මේකට මුණ දීපන් එක උඹේ දෝෂයක් නෙමෙයි මනුස්ස හැම එක්කනා ගාවම තියෙන ආවේනික දුක. ආවේනිගත දුකක් ඒ නිසා පුද්ගලික දුකක් විදිහට ගන්න නැතුව සීලෙක පිළිතලා හොඳ සෞඛ්‍ය සම්පන්න තියෙන වෙලාවක බලන්න හැත් එක වහගෙන වාඩි වෙලා මට දැන් ඔය මං කාමදේ ආස්තු අතහැරලා ඇවිල්ලා ඉන්නේ. සිල්ලුතුන් පිරිසක් මැද ඉන්නේ. සිල්ලක් තැනක ඉන්නේ. සිල් අරගෙන ඉන්නේ. අනේ මට මේ ඉඳගෙන ඉන්න ඉරියව්වේ වර්තමාන හිත පවත්තන්ට ලැබේවා කියලා මේ ඉඳගෙන ඉන්න එක පොඩ්ඩක් බලන්න පට්ටලේ වාඩි වෙලා ඉන්න පුළුවන්ද කියලා. පට්ටලේ වාඩි වෙලා ඉන්න නම් මේ හිත කය ඇතුළට එන්න ඕන. හිත කය ඇතුළට එන්නම් මුළු ලෝකෙම දන් දෙන්න ඕන. අපිට ඒක චිත්තක්ෂණයකටවත් බෑ. චිත්තක්ෂණයකටවත් බෑ. ඒ කියන්නේ අපිට එක චිත්තක්ෂණයකටවත් කය ඇතුලේ හිත තියාගන්න බෑ. අපි හිතමු කවුරු හරි බණ අහලා අහලා අහලා හිත සන්තෝෂ කරගෙන තීරුම් කරගෙන මේ ජීවිතේ ලැබපු ලොකුම ලාභේ ලොකුම පින ලොකුම නිවන තමයි මේ වාඩි වෙලා සහැල්ලුව වාඩි වෙලා මම මේ සමබර වාඩි වෙලා ඉන්න ඉරියව්වේ හිත පවත්තනවා. කයේ හිත පවත්තනවා කියලා එක චිත්තක්ෂණයකට අපි හිතමු වර්තමානයේදී හිත මේ ඉඳගෙන ඉන්න බාට එළඹුණයි කියලා. අපි ඒකට සතිය කියලා නම කියනවා. අප්‍රමාදේ කියලා නම කියනවා. ඒ චිත්තක්ෂණේ සන්තෝෂ වෙන්න තියෙන කාරණාව තමයි සීලෙක ඉන්නේ. මුළු ලෝකෙම දන් දීලා තිනවා දාන පාරමිතා, උපපාරමිතා, දස පරමාර්ථ පාරමිතා වශයෙන් දානේ සම්පූර්ණ වෙනවා. ඒ මොකද මොනම හේතුවක් නිසා හෝ ලෝකයේ පිළිබඳ කෑදරකමක් තියෙනවනම් වර්තමානට හිත ගන්න බෑ. චිත්තක්ෂණයටත් බෑ. ඉතින් ඌට පිස්සා කියන්නේ නැතුව, තිරසනා කියන්නේ නැතුව මොනවා කියන්නේ? එක චිත්තක්ෂණයකට තමයි මේ වාඩිලා ඉන්න ඉරියවට හිත ගන්න බැරි නම් ඒ මනුස්සයා භාවනාවට අබහුවයි. එයාට භාවනාවක් කැප නැහැ. එක්කෝ අපි කියනවා භාවන භාවනා શબ્දකෝෂ හැටියට අහේතුක පුද්ගලයෙක් කියලා. එතන පාරමිතා පිළිලා නැහැ. එතන වර්තමානට මොහොත කොටත් ගණිත මානසික රෝගීන් අඳුර ගන්නට ඒකොක්සිසොෆෙනික් කියනවා. නැත්නම් බයිපෝලා කියලා කියනවා. එහෙම නැත්නම් එක එක නම් දාලා තියෙනවා. මුඛා වුණත් කියන සිනේ මනසට මනුස්සකම නැහැ. මනුස්සකම තියනවාද කියලා බලන්නත් අල්ලපු gedara මනුස්සයා කියලා බෑ. Taman මේ කය පොඩ්ඩක් හොදලා පිරිසුදු කරලා සීලයක පිළිහිටලා සිල්වත් තැනකට ගිහිලා බලන්න ඕන හොඳට බුදුන් ගැන සද්ධාාවක් ඇති කරන මම මේ වාඩි වෙලා ඉන්න බව මට වාඩි වෙලා ඉන්න බව තේරෙනවාද කියලා. එක චිත්තක්ෂණයට හරි ගන්න පුළුවන් නම් ඒ මනසට සහතිකයක් දෙන්න පුළුවන් උත්සාහ කරොත් මේ ජීවිතේ නිවන් දකින්න පුළුවන්. ඉතින් අපි කරන්නේ මේ භාවනා වැඩමුළුවකට ආපුවම ඉස්සල්ලාම නැත්තම් පරණ වුණත් ඒ භාවනා කරන්න වාඩි වෙනකොට ගිහිලා හොඳට ආසනේ එලාගෙන හොඳට පට්ටලව හරි පරි ගහලා වාඩි වෙලා බුදුන් වැඳලා ධර්මයේ සීපත් කරගෙන සීලේ සීපත් කරගෙන බුදුහාමරණ මේ ජීවිතේ පූජා කරලා මම මේ සැහැල්ලුව වාඩි වෙලා ඉන්නවා මට මේ සැහැල්ලුව මේ ලිහිච්ච ගතිය මට මේ හුදකලාව තේරෙනවා නම් අන්න හිතා ගන්න පුළුවන් ඒ චිත්තක්ෂණේ කාමච්ඡන්දේ නැහැ ඒ චිත්තන්දරේ හිත වල්මත් වෙලා නැහැ. පිස්සු වඳුරෙක් වගේ එහෙම දුවන්නේ එක තැනක හිටියා. ඉතින් මේ චිත්තක්ෂණය එතකොට කියන්න පුළුවන් කාම සංඥාවෙන් දුරු වෙච්ච චිත්තක්ෂණය. කාම සංඥාවෙන් ඒ චිත්තක්ෂණය දුරු කරන්නේ ශික්ෂාවෙන්. සික්ඛා එක සංඥා උපජ්ජන්ති සික්ඛා එක සංඥා නිරුද්ධන්ති එවම්පි ඉද ඉදං සික්ඛාති භගවා වූත මේකට ශික්ෂාව කියලා කියනවා මේ දේ අපි දවසක පුරුදු කරයි කියලා හිතමු අපි කොහරි ගිහලා හොඳට සිල්වන්ත වාඩි වෙලා මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා කියන එක. අපි මේක මගේ දරුවෙකුට කියලා දෙන්න ගියොත් මොකද වෙන්නේ? මේ ජීවිතේ කරන් තියෙන ලොකුම පිංකම කය හොල්ලන්නෙත් නැතුව, වචනේ හොල්ලන්නෙත් නැතුව, හිත හොල්ලන්නෙත් නැතුව එක තැනක ඉන්න එකයි කියලා කිව්වොත් ගැහුවේ නැත්තම් පුදුමයි. අපිට එහෙම බුද්ධ ආගමක් උගන්වලා තියෙනවා. අපිට තියෙන උඩ දානකොට, නටනකොට, සින්දු කියනකොට අන්න බුද්ධ ආගම කියලා. ගෙජ්ජි දොල්ලනකොට වැඩියෙන් සද්ද කරනකොට වැඩියෙන් වට කනට නටනකොට උඩට නටන නටනකොට පහතට නටනකොට ඔන්න බුද්ධ ආගම. මෙතන නමුත් මෙතන බුද්ධ ජන සදාකට උඹට කාම සංඥාවෙන් නිදහස් වෙන්න නම් එක චිත්තක්ෂෙන් හරි කමන්නේ කය මොනවාක්වත් හොල්ලන්නේ නැති ඉරියව්වකට ඵලයන්. පట్టල වාඩි වෙන නැත්නම් බුදියාගෙන හරි කමන්නේ. ඉතින් මම දැන් මෙතන බුදියාගෙන ඉන්නවා නැත්නම් මම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා ඒ වර්තමානයේ හිත ගෙට ගෙවදිනවා නම් ඒ කාම සංඥාව අයින් කරලා මේ චිත්තක්ෂණයකට හෝ වර්තමාන මොහොතේ ඉල්ලබ හිටියා නම් සන්තෝෂ වෙන්න පුළුවන් ඒ චිත්තක්ෂණ මුළු ලෝකෙම දන් දීලා තියෙනවා. ඒ චිත්තක්ෂණ නිසා ගෙට ගෙවදිනවා හිත. මේක අරගත්තට පස්සේ අපි මේ දවස් ගණන් යෝගාවචර ධාන පුරුදු කරන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අන්නේ චිත්තක්ෂණ චිත්තක්ෂණ දෙකක් කරන්න උත්සාහ කරන්න. චිත්තක්ෂණ තුනක් කරන්න උත්සාහ කරන්න. හතරක් කරන්න උත්සාහ කරන්න කියලා බලන්න කොච්චර විනාඩි ගානක්. කොච්චර තප්පර ගානක් ඇත් දෙක වහගෙන හිත ඇතුළට ගෙන්නගෙන. ඒ කියන්නේ නිවේෂේ තබ්බන් කියන්නේ ගෙට ගෙවද්දාගෙන ඒක සැපක් කියලා, ඒකේ පිරිච්ච ගතියක් කියලා. ඇහෙන් සැප නෙවෙයි, කනෙන් සැප නෙවෙයි, නාසයෙන් සැප නෙවෙයි, දිවෙන් සැප නෙවෙයි, කයමුත් සැපක් නෙවෙයි. ඒකෙත් නැතුව වර්තමානයේ ළම සිටිනවා. මේකට කියනවා අපි කාම සංඥාව දුරු කරලා හිත ඒකාග්‍ර කිරීමේ පළවෙනි පියවර තිබ්බයි. මේ ඒකාග්‍ර කිරීම නැත්නම් මේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැන ගැනීම ඉnde ඉnde ඉnde ඉnde එකට තේරෙනවා Taman මෙතෙක් උගනගත්ත කිසිම දැනුමකින් මේකට කිසි උදව්වක් නැහැ. කිසි මාන්නක්කාරකමකින් මේකට ඇති වැඩක් නැහැ. කයේ හයියෙන් ඇති වැඩක් නැහැ. පිරිමිකමෙන් වැඩක් නැහැ. ගෑනුකමෙන් වැඩක් නැහැ. මහානකමෙන් වැඩක් නැහැ. මේක බොහෝම සරල ඍජු තාම ගුණ දෙන ශික්ෂාවක්. මේකටයි බුදුහාමුදුරුවෝ ශික්ෂාව කියන්නේ. ශික්ෂාවක පිළ අපිට ඉන්න පුළුවන් නම් ඔන්න කවදා හරි අපි තේරුම් ගත්තොත් මට චිත්තක්ෂණ දෙක තුනක් හිත මෙහි ඉන්න පුළුවන්. ඉතපොගන් ආය අතීතයට යනවා. ආය අනාගතයට යනවා. ආය හෙට ගැන කතා කරනවා. ආය වෙන තැනක් ගැන කතා කරනවා. ආය වෙන කෙනෙක් ගැන කතා කරනවා. කමන්නේ. ඒ ඔක්කොම කතා කරලා ඉන්නකම් ආය චිත්තක්ෂණයක් ආය වර්තමානට ගෙනත් යන්න. ආය චිත්තක්ෂණ වර්තමානට ගෙනත් යන්න. දුවන අස්සෙක්ට අලු පොල් ගෙඩියක් තියන්න වගේ නැවත නැවත තියලා අපිට තේරෙනවා චිත්තක්ෂණ දෙකකට අලු පොල් ගෙඩිය අස්සය අපිට හිටියයි කියලා. එදාට තේනවා මෙන්න මේ ශික්ෂාව කාටවත් දෙන්නත් බෑ සල්ලි වලට ගන්නත් බෑ තමන්ම කරන්න. ඒක නිසා බුදුජානන්සේ පළවෙනි වතාවට පොට්ටපාදට කියනවා මේ කාම සංඥාව ආවට පස්සේ ඔබ කාම සංඥාව දුරු කරන්න ඕනේ. ඒ දුරු කිරීමට බුදුරජාණන්සේ රූප සංඥාවක් වාංගු කරනවා. එහෙම බලාන ඉන්නකොටම හුස්ම ගන්න වැටෙන එක තේරෙනවා නම් ඒකට හිත යොදනක පමණින් උඹ හිත කය ඇතුලේ බඳනවා පිට යන්නේක නතර කරනවා. ඒක නිසා මොනවා හරි කය ඇතුලේ දෙන සත්‍සිද්ධියකට හිත දාන්න කියනවා ඒක රූප ක්‍රියාවලිය. වායෝ ධාතුවේ පොට්ටබ්බ වායෝ පොට්ටබ්බ ධාතුව. පිම්බි මේකලි මහරි ආස්වාද ප්‍රසවාසයේ හරි නැත්නම් මේ කයේ බර ගතිය, ඒලාට දැන උණුසුම් ගතිය, කම්පන චංචල ගතිය මොනවා හරි හතරමා ධාතු කොටාචකට හිත දැම්මොත් අපිට හිතා ගන්න පුළුවන් දැන් නම් කයේ හිත නන්නත්තර වෙන විතරක් නෙවෙයි ඇතුළට ගිහිල්ලා ඇතුළේ වෙන වැඩපිළිවෙලක් අස්පනා පිට වෙන වැඩපිළිවෙලක් එතන එතන වෙන වැඩපිළිවෙලට හිත කියක්. ඒක නිසා යම් කිසි කෙනෙකුට රූප සංඥාවක් උපයෝගී කරන්නේ නැතුව කාම සංඥාවක් දුරු කරන්න බෑ. ඒක නිසා හිත කයට දාලා කය බොදා ප්‍රසිද්ධව ප්‍රකටව හොඳටම වැටෙන දේ මොකද්ද කියලා බලලා කියනවා ඒකට හිත දානවයි කියලා කියන්නේ අන් තැනකට අන් වේලාවකට අන් කෙනෙකුට එනතන් වෙන වේලාවක් වෙන තැනක් වෙන කෙනෙක් ගැන කල්පනා කරන හිතිවි නතර කරලා මම දැන් මෙතන කියන හිතවිල්ලට ආවට පස්සේ ඒ බවට සාක්ෂියක් තමයි මේ ඇතුළත පේන ආස්වාස ප්‍රසවාස පේනවා එතකොට හිත බැඳලා තියෙන තැන දන්නවා. මේ ගුණා කැලෙන් ගෙනව මීහරකා බඳින්නේ මෙතනයි කියලා දන්නවා. ඒක ගියේ ඇතුලේ තැනක බඳින්න. ඉතින් කාට හරි පුළුවන් නම් මට මේ විවේකීව මේ ආස්වාසය මේ ප්‍රස්වාසය කියලා ආස්වාදතරලි හතරක් පහක් හයක් හතක් අටක් නවයක් පුණුව හරහා දවසින් දෙකෙන් තුනෙන් හතරෙන් වැඩි කරන්න එයාට වෙනවා ශික්ෂාවෙන් කළ හැකි. ශික්ෂාවෙන් කළයි කනගාටු වෙන්න ඕන තරම් කරුණු තියෙනවා. ඔය අතර මෙත කාමච්ඡන්දයත් එනවා, තරහත් එනවා, නිදිමතත් එනවා, සැකත් එනවා, පශ්චාත්තාපත් වෙනවා. නමුත් නැවත නැවත කෙරුවොත් ඒක පෙන්නනවා ඊවා දුනු ආයෙක් නැවත නැවතත් එල්ලෙට වෙදිච යන්න යන්න යන්න යන්න යන්න යන්න එල්ලෙට වදින ප්‍රමාණය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක පළවෙනි සැරේ වදිනාට පස්සේ සතුටක් ඇති වෙනවා. දෙවෙනි සැරේ හරියන්නේ නැහැ. නමුත් ආයෙ උත්සාහ කරනකොට ඉස්සල සැරේ තනම වායම් කරන්න ඉස්සලා ආයෙ සැරයක් වදිනවා. එන්නේ එන්නේ එන්නේ එන්නේ එල්ලේට වදින ගන්න වැඩි වෙනකොට ඇතුළත සංඥාවක ඒකට කියනවා රූප සංඥා කියලා. ඒකට කියන්නේ අපි ආනාපාන සති භාවනා මේ ආස්වාස වාති මේ ප්‍රස්වාස. හොඳට කල්පනා කරන්න ආස්වාස වේලාවක ආස්වාසයේ බව දන්නවනම් ඒ මනුස්සයා වර්තමානෙමයි හිත මෙතනමයි හිත මං ගැනමයි හිත ප්‍රස්වාස වේලාවේ ප්‍රස්වාසයේ බව දන්නවනම් ඒ වෙලාවෙමයි හිත තියෙන්නේ. මොකද ඊයේ වෙච්ච ආස්වාද ප්‍රසවාසයක් මේ වෙලාවේ බලන්න බෑ. මේ ආස්වාසේ ප්‍රසවාසයට මාරු වෙනකොට යන යන ආස්වාසේ යන යන ප්‍රසවාසේ දැක ගන්න පුළුවන් නම් ඒ හැම වෙලාවෙදීම මේ මම දැන් මෙතන කියන එක සාතික වෙනවා. තව කෙනෙක් පිම්බීම හැකිලින් බලන්න පුළුවන් ඒත් ඒකම තමයි. තව කෙනෙකුට මේ දෙකම තේරෙන්නේ නැතුව ඉන්න බව වැටහෙන්න පුළුවන්. නැත්තම් සක්මන් කරනකොට මේ වම තියන්නේ මේ දකුණ තියන්නේ කියනකොට ඇඟේමනේ පිට යන්නේ අන්න එතකොට අපේ කර්මස්ථානාචාර්යවරු භාවනා උපදේශකවරු සමහරුන්න මේ බබාගේ භාෂාව තේරෙන්නේ නැති නිසා මේකට හිත අල්ලබදා ගැනීමට තබා ගැනීමට හිත මේකේ වශීකර ගැනීම කියනවා ආස්වාසේ දකින්නකොට ආස්වාසය කියලා අත්විඳින්නේ මොකද්ද කියලා පොඩ්ඩක් ඒක හොයලා බලපන් ප්‍රස්වාසයේ අත්දකින්නකොට ඔබ ප්‍රස්වාසය කියලා අත්දකින්නේ පිරිමැදීමක්ද සීතලක්ද උණුසුමක්ද කම්පනයක්ද චංචලයක්ද තරංගාකාර දෙයක්ද ඒක ආස්වාසයෙන් වෙනස් වෙන්නේ කොහොමද හිත පිට යාමෙන් වෙනස් වෙන්නේ කොහොමද කියලා මේ කට උත්තරේ ගන්නේ ඒක නිවන නිසා නෙවෙයි කට උත්තරය දෙන්න නම් එයා නිවැරදිව ඒක බලලා ඒක තව කෙනෙකුට කියන එක කමඨාන් සුද්ධ කිරීමේ වටිනාකම තේරුම් ගන්න ඕනේ මේ කරන්නේ හිත වර්තමානයේ බඳින්න කරන වැඩක් ආන්නේ විදිහට යම් චිත්තක්ෂණයක යෝගාවචරයට පුළුවන් වුණොත් මතුවෙන ආස්වාසයක් මතුවෙන ප්‍රසවාසයක් පාසහිත පවතර විනාඩි 2 3 4 5 මට දැන් හොඳටම විශ්වාසයි තව ආස්වාස 10 ප්‍රසවාස 10ක් 15ක් යනකම් මගේ හිත පිට යන එකක් නෑ දැන් නම් මේකට මූණට මූණ දාලා තියාගෙන ඉන්න පුළුවන් කියලා ආස්වාස ප්‍රසවාසයේ දැපෙන දමා ගත්තොත් ආණ්ඩුමට්ටු කරගත්තොත් මේචල් කරගත්තොත් එයාට තේරෙනවා තව විනාඩි කීපයකට මට කාමච්ඡන්දෙ එන්නේ නැති බව. ආනාපානෙ හිත තියෙන බව තේරුම් ගත්තට පස්සේ ඒක පිළිබඳව එන ඒ පාලන කිරීමේ ශක්තියද කියන්නේ වශීකරණය කියන්නේ. ආශ්වාස ප්‍රශ්වාසයේමයි හිත තියෙන කියලා මගේ කයෙන් එච්චර කරදරයක් එන එකක් නැහැ. මගේ හිත නින්දර වැටෙන එකක් නැහැ. මගේ හිත සැක කරන එකක් නැහැ. මට ආශ්වාස ප්‍රශ්වාසයෙන් පේනවා කියලා හිතියොත් එතෙන්දි බුදුරජාණන්සේ කියනවා යම් කිසි කෙනෙකුට ඒ සහතිකේ ලැබෙනවා නම් ඒක ප්‍රථම ධානය කියලා කියන. ඒකට ආනාපාන නිමිත්තේ හිත තියෙන්නේ කාමච්ඡන්දේ නෙමෙයි. ආනපන නිමිත්තේ හිත තිනවා කියන එකට බුදුරජාණන්සේ කියන්නේ ඒකාග්‍රතාවය කියලා. එකම අරමුණක හිතපවතින. එකම අරමුණක හිත තියෙනවා නම් බලන්න ආනාපානයේ හිත තියෙනකොට ඒක කවදාකවත් ආනාපානයේ පිළිඳ රාගයක් මතුවෙන්නේ නැහැ. කොච්චර වෙලා ආනාපානය ඇසුරු කරා. මොකද ආනාපාන කියන්නේ බොහොම උදාසීන අරමුණක්. ඒ වගේම ද්වේෂයක් පහළ වෙන්නෙත් නැහැ. ඒකේ මේ අඳුරු පැත්තේ වෙනලි පැත්තේ කියලා හොල්මන් දෙකක් නැහැ ආනාපාන. දෙකම මධ්‍යස්ථයි. ඒකම ආස්වාස වෙලා ආස්වාසය දන්නවා ප්‍රසවාස වෙලා ප්‍රසවාස දන්නවා නිදිමතකුත් නැහැ. නිදිමත තියෙනවා නම් ආස්වාස වෙලා ප්‍රසවාස කියලා පැටලෙන්න පුළුවන්. ප්‍රසවාස වෙලා ආස්වාස කියලා පැටලෙන්න පුළුවන්. ඒ නිසා ආස්වාස වෙලාදී ආස්වාසේ බව තියෙන බාටත් නිදිමත නොවීම පිණිසත් ආස්වාසය කියලා මෙනෙහි කරන්නයි කියන්නේ. ප්‍රසවාස වෙලාදී ප්‍රසවාසයේ තියෙන බව දැනගන්නත් ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න කියන්නේ. අන්නේ විදිහට මෙනෙහි කරන වෙලාවේ දන්නවනේ මෙනෙහි කරන කෙනා නිින්ද යනවා. නිින්ද යනවා නම් මෙනෙහි කරන්න බැරි වෙනවා. ඒ වගේම මේ ආශ්වාසය එනකොට ආශ්වාසයට ලෑස්තිලා ඉන්නවනම් අතීතේ හිතවිල්ලක් වෙන්න බෑ. මට අනේ ආනපානිය අල්ලගන්න බැරිනා කියලා පශ්චාත්තාප වෙන්න එක නෙමෙයි කරන්න තියෙන්නේ එන ආශ්වාසය බලන්න. එන ප්‍රශ්වාසය බලන්න. එතකොට සැකයක් එන්නෙත් නෑ මේ ආශ්වාසයේද හිතවිල්ලක්ද වේදනාවක්ද කියලා සැකයක් නෑ ආශ්වාසය ආශ්වාසයමයි. ප්‍රශ්වාසය ප්‍රශ්වාසයමයි. එතකොට නීවරණ පහම ක්‍රමයෙන් දුරු වෙනවා. එතකොට බුදුජානක කියනවා විවේකජම් පීචි සුඛම් පටමජ්ජහානං උපසම්පජ්ජ විහෙරති. මේ ප්‍රථම ඥාන උපසම්පජ්ජ විහෙරණේ බුදුදහමෙන් සඳහන් කරන්නේ විවේකජම් පීති සුඛං සුකුම සත්‍ය සංජී හෝති. එයාට සුකුම ඇත්ත වශයෙන්ම අත්දකින්න සංඥාවක් එනවා. කාමච්ඡන්දය යනුව නන්නත්තාරේනේ හිතවිලි නෑ. එකම අරමුණක හිත හිටියා කාන්දමකට යකඩයක් ඇල්ලුවා. එතකොට එයා දන්නවා කාමයේ ඇතහැරියා විතරක් නෙවෙයි දැන් කාම සංඥාවත් ඇතහැරියා රූප සංඥාවක් මාර්ගය. නිසා රූප සංඥාව කියන්නේ නිවන නෙවෙයි කාම සංඥාව ප්‍රතිස්ථාපනය කිරීමට ගන්න ඊට වැඩිය සුකුම සත්‍ය සංඥාව. අන්නේ සුකුම සත්‍ය සංඥාව ගොඩාක් වෙලා පුරුදු කරලා පුරුදු කරලා වෙලා ප්‍රථම ධානය වශයෙන් මේක විස්තර කරන්න පුළුවන්. එතෙන් සමත විපස්සනා කරන කෙනෙකුට Taman ඉස්සරහින් තියාගත්ත අරමුණේ විශ්වසනීය විදියට පොඩි වෙලාවක් ඉන්න පුළුවන්. විනාඩි 5, 10, 15, 20. උදේවරුට හොඳයි, හැන්දෑවට හොඳ නැහැ. සමහර දවස්වලට හොඳයි, සමහර දවස්වලට හොඳ නැහැ. ඒ කොනවා වුණත් උත්සාහ කරන්න කරන්න කරන්න කරන්න ආනපානී සමීපස්ත භාවයේ ඇසුර හාද ගතිය වැඩි වැඩි වෙන්න වැඩි වෙන්න කාම සංඥා හිමින් හිමින් දුරවන් වෙන අතර රූප සංඥාව <clears throat> තාවුනේ. නමුත් ඕනම කෙනෙක් දන්නවා ආනාපානිය අපි විනාඩි 5 10ක් හිටියට ඒක තුලින්ම පහළ වෙන කඩප්පුලිනු කැමනා දහපතුරා හිතවිල්ලකින් හිත පිටපයි. අපි හිතන්නේ කවුරුත් කැස්ස නිසා හිත පිට ගියා, දොරක් කරපු නිසා හිත පිට ගියා, වැස්ස නිසා හිත ගියා කියලා. එහෙම නෙවෙයි. කාම ඡන්දෙන් තොරව හිත ඉන්නකොට ඉඳපු ගමන් ආය කාම සංඥාවට හිත පයින්. ඒ පයින්ද හිත වෙන්නේ අර ආනාපානට හිත මෙහෙවන විතක්කෙමයි. කීකරු වෙනකොට ආනාපානට යනවා, අකීකරු වෙනකොට කාම ඡන්දෙට පයින්. එතකොට පේනවා විතක්කේ කුලප්පුවේ. විතක්කේ දඩබ්බර වෙනවා. විතක්කේ කීවා නාහන ගතිය තියෙනවා. එතකොට යාට තේරෙනවා මේ විතක්කෙම තමයි මට මෙතෙන් එන්න පාර කිව්වේ. දැන් මේ මිනිහා වෙන තැනකට යන්න මාව ඇදගෙන යන්න හදනවා කියලා දෙවෙනි ධ්‍යානයට යන්නේ මේ විතක්ක ਵਿਚාර දෙක මෙනෙහි කිරීම නතර කරලා පීති පීතිය සහ සුඛ සහිත සුකුම සත්‍ය සංඥාවට යන. දෙවෙනි ධ්‍යානයට යනකොට මෙනෙහි කිරීම විතක්ක ਵਿਚාර දෙක නැතුව අරමුණේ හිත පාත් ගන්න පුළුවන්. අර කඹේ ඇවිදින මිනිහා දෙපැත්තෙන් කුඩ දෙකක් අරගෙන ඇවිදිනවා. දිග පොල්ලක් අරගෙන ඇවිදිනවා මේක සම්බර කරන්න. සමහරවිට පුළුවන් පොල්ලක් උඩයක් නැතුව සම්බර කරන්න. ආහනේ විදිහට ගියාම පීති සුඛ සහිත සමාජිජ්ජ පීති සුඛ සුඛම සත්‍ය සංඥාවට යනවා. ඒකට යෝගාචර තේනවා දැන් ආනපානේ පේන්නේ නැහැ. ආනපානේ නිමිත්තක් නැහැ. අරමුණු කරන්න බෑ. නමුත් කඹේ ඇවිදින්න වගේ උලන් අදින්න අතරකපත් වෙන පහන් දැල්ලා වගේ හිත එහෙම මිශ්‍රහට යනවා. ඒතකොට දැන් සමාධිජ පීති සුඛ සුඛම සත්‍ය සංඥා. එතකොට යාට ඇති වෙන අර ප්‍රීතිය ඇතුළතින්ම පැන නගින ඒ පිනායන ගතිය සමාහලට ගොජ දාන්න පටන් ගන්නවා. ඒකම කලබල වෙන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් අපි කියමු කම්බේ ඇවිදිනකොට මිනිස්සු ඔල්ලර සම් දෙනවා. අනිහි මේ මිනිස්සු ඇවිදින හැටි ඒතර ඔල්ලර සංග වලට කලබල වෙච්ච ගමන් කම්බේ පල්ලට ඇදගෙන ගත්තා. අර ඉබ්බා කොක්කු දෙන්න අරගෙන යනකොට මේ බලපල්ලකෝ ඉබ්බොත් පියාඹනවා මේ රටේ කිව්වට පස්සේ අර ඉබ්බට හිතෙනවා දෙකක් කතා කරා. අයියකෝ මට කතා ඉවෙන්න බැරිද කියලා කතා කරනකොට බිම වැටලා ගලක් උඩ වෙලා පතුරු ගහිලා යනවා. ඒ වගේ මේ ප්‍රීතිය පහළ වෙච්චාම සමහරුන කටමැත දොඩවන්න හිතෙනවා. ඒකම බාධා වුණාට පස්සේ වෙනවා මේ ප්‍රීතියෙන් තොර උපේක්ඛා සුඛ සුකුම සත්‍ය සංඥා. අර තේරෙනවා මේ කියාපාන එකක් නෙමෙයි මේ වැඩපිළිවෙලේ කියන්න ගිය ගමන් හැල හැප්පීමක් එනවා. පුළුවන් තරම් හිත නිහතමානීව එහෙම නැතුව ඔලොමලකම් වලින් තොරව මේ ලැබිච්ච එක ඇතුළට නමාගෙන වසා හෙලාගෙන අරසා කරන්න සුක්කුම සත්‍ය සංඥාවක් ඇති කරන්න ඕනේ සුඛය සහ උපේක්ෂාව සහිත. ඒ වෙලාවට තියෙන මුළු ලෝකෙම වෙන් වෙලා ඊටාත්ම සියුම් බොහෝම සූක්ෂම සමබර භාවයක හිත පවත් ගන්න පුළුවන් කඹේ විදින මිනිසෙක් වගේ. නැත්නම් තනියේ දණ්ඩක යන කෙනෙක් වගේ ඒක ගැන හෝ සතුට වෙන්න ගියොත් හැලැප්පෙනවා. ඒ වෙලාවට ඒ යෝගාචරණ සැප හෙව්වත් මේකට යන්න බෑ. දුක හෙව්වත් යන්න බෑ. අදුක්කම සුඛේ හරිය තමයි. එතකොට මේ යෝගාචරය අර රූප ධර්ම කියන ආශ්‍රත ප්‍රසවාසය ගෙවම් කරලා වේදනාස්කන්ධයේ වශයෙන් මෙතෙක් තිබුණු ප්‍රීති සුඛ දෙකම පක්ෂග්‍රාහී හිතවත් බව හැබෑව පක්ෂග්‍රාහී සුඛේ මුත්තර දුකේ මුත්තර අදුක්කම සුඛ සහිත උපේක්ඛාවට පත් වෙලා වැඩි සැප හොයන්න යන්නෙත් නැහැ වැඩි කරදර දුක් දෙන්නෙත් නැහැ ටිකක් වේදනාව ආවොත් ඇඟ හරි බරි ගසගෙන හොඳට පట్టල වෙලා අර ගත්ත සමාධිය තියාගෙන ගත්ත සතිය තියාගෙන යන්න පුළුවන් ගතියක් තේරෙනවා. එහෙම තේරුම් කරගෙන යනකොට යාට තේරෙන පටන් ගන්නවා මේ අදුක්ඛම සුඛයේ සහිත මේ తত্ত্বය අපිට කවදාකවත් ඒක වෙන් කළා හඳුනාගත්තේ නැත්නම් ඒකේ සපත් තේරෙන්නේ අපි gedara thore ඉනකොට ඒකේ ඉන්නවා හඳුනන්නේ නැහැ ඒ නිසා මේ සමාධිජ නැහැ උපේක්ඛක සුකුම සුඛ සුකුම සත්‍ය සංඥාව කියන එක අපිට තේරෙනවා අපි කොච්චර කාර්ය බහුල ජීවිතයක් ගත කරත් gedara dore තියෙන දෙයක් නමුත් අපි සංඤී වෙන්නේ නැහැ. අපි අඳුරන්නේ මොකද අපි සැප හොයන කෑදර කමෙන් ගත කරා. මෙතන එහෙම නැහැ සැප හොයලා සැප ප්‍රහාණය කරලා ඊට පස්සේ අර අදුක්කම සුඛයට ගියාට පස්සේ තේරෙනවා මේක පර්යංකේදී විතරක් නෙවෙයි සක්මනේ දුණක් ගන්න පුළුවන්. මේක සක්මණ පරියන්ක විතර නෙවෙයි ගෙදරතොලේ උනත් නිවි හැනිලේ Tamange වැඩක් කරනකොට හුද්දේ කලාව කියලා මේක අපි ළඟට එනවා. විවේකයේ කියලා මේක අපි ළඟට එනවා. විස්රාමයේ කියලා මේක අපි ළඟට එනවා. පිරිච්ච ගතිය කියලා අපි ළඟට එනවා. නමුත් අපිට ඒක පේන්නේ කම්මැලිකමක් විදියට. පාළු ගතියක් විදියට. නීරසකමක් විදියට. ඒකාකාරීකමක් විදියට ඒ නිසා අපි ආයෙ සැප හොයන්නේ. මෙතන බුදුරජාණන් කියනවා මේ සැප අතහැරලා එවනට මේ සුඛය අතහැරලා අදුක්කම සුඛයට යන්නේ ශික්ෂාවක් මාර්ගයෙන් සීලය හරහා ඒක නිසා එයා සුඛය අතහැරලා උපේක්ෂාවට යනකොට අදුක්කම සුඛය සැපත් නැති දුපත් නැති තත්ත්වය යන මේක ඊලන්දාරි කෙනෙකුට හෝ සැප කැමති කෙනෙකුට කිව්වොත් මේ ඇල්වතුරු බොණ්ඩ ඇඩ්වර්ටයිස් කරනවා වගේ වැඩක්. මේකේ සරුවත් කසහයට දාපු අයිසරුවත් නම් බොණ්ඩ ඇඩ්වර්ටයිස් කරන්න පුළුවන්. මේකේ තියෙන තන්නේ කර ඇල්වතුරු. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේලා කියන මේක නිකන් සුදු පාන් පෙත්තක් කන්න උනන්දු කරනවා වගේ. ජෑම් නෑ, බටර් නෑ, චීස් නෑ. පුළුවන් නම් කපන් බැරි නම් කපන්. මේකේ නෑ කුප්පන ගතිය. මේකේ නෑ අවුස්සන ගතිය. මේකේ නෑ කෙලෙස්. නමුත් කාම ලෝකේ කෙනාට පේන්නේ ජීවිතේ එන්නේ එන්නේ නිර්වර්ණ වෙනවා, නීරස වෙනවා, ඒකාකාරී වෙනවා, කම්මැලි වෙනවා, නිදිමත වෙනවා. බුදුරජාණන්සේ පාවිච්චි කරන විරාග විරාජ්‍ය කියන වචන දෙක. මේකේ ආශ කරන දේකුත් නැහැ, රංජනය කරන දේකුත් නැහැ. නමුත් දන්නවනම් මේ යන්නේ කිලින් ටිකෙන් ටික ටිකෙන් ටික සංඥාව ගෙවන් කිරීමක් කියලා ඒක පුංචි ජයග්‍රහණයක්. නමුත් කවදාකවත් කාමභෝගී කෙනෙකුට එහෙනම් මේ සැප නැත්නම් මේ ප්‍රතිඵල එහෙනම් මේ නිවන් දකින්නයි <clears throat> ආසින් යන්නයි දිබ්බචක්ක දිබ්බසෝත ලබන්නයි මේ මැජික් බලන්න හදන කට්ටියට මේ தത്വෙට හීනකින්වත් කිට් වෙන්න මොකද මේ මොනවත් මේකේ නැහැ. ඒවා තේරම සංඥා විපල්ලාස විදිහට බුදුහාමර පෙන්ලා තියෙන්නේ මේ අහසින් යන දේවල්, දිබ්බ දක්ව ලබනවා, දිබ්බ සෝත ලබනවා, ආප සත්කාර සම්මාන තිලෝක ලබනවා. තේරම අර පොඩි ළමයි තමන්ගේම අසුචි ටික පොඩි කර කර සන්තෝෂ වෙලා පොඩි කාලේ විඳින විඳවිල්ල. කො අසුචි ටික සීතල වුණාට පස්සේ පොඩි කට ගඳ ගන්නවා. උණු උනේ තමයි ගඳ තියෙන්නේ. සුවඳ තියෙන්නේ. අන්නේ වගේ මේ සංඥාවල් ටිකක් ඔබ සංඥාවෙන් දුරුවන් වෙන්න වෙන්න සතෙක් හැවහලන්න වගේ එන්නේ එන්න තේරෙන පටන් ගන්නවා මේ ප්‍රීතිය විතර නෙවෙයි සුඛේ විතර නෙවෙයි දෙකම නැති අදුක්ඛම සුඛ සංඥාවක් තියෙනවා මේකට කිසිම බාධාවක් නැහැ ලබා ගන්න උඹ හිතේකට වෛර කරන එක විතරයි බාධාව තියෙන්නේ. උඹ ඒකට අකමැති එක විතරයි බාධාව තියෙන්නේ. ඒ නිසා බුදුන් ගැන සිහිපත් කරපන් ධර්මය ගැන සිහිපත් කරපන් සංඝයා ගැන සිහිපත් කරපන් සීලය ගැන සිහිපත් කරපන් හැකි ක්‍රමයකට මෙන්න මේ හිත මේ සැපත් හොයන්නේ නැති දුකත් හොයන්නේ නැති අදුක්ඛම සුඛ උපේක්ඛාවට හිත දාලා කවුරුත් නැති විස්්‍රාම වෙච්ච විවේක වෙච්ච තමන් විශ්ීම තමන්ගේ පිරිච්ච ගතිය පෙන්වන මේක අඳුනගත්තොත් නැති එකක් නෙවෙයි මේ පෙන්වන්නේ අනිවාර්යම ජීවිතේ තියෙන එකක් මේ සංඤී වෙනවා කියන කමාර අපි හැම වෙලාවෙම ඇලි ගලි වාදයට කැමති අපි හැම වෙලාවෙම ලාභ සත්කාර සීලෝක වලට කැමති අපි හැම වෙලාවෙම කියා පාන්න කැමති ඒ කිසිම චෛතසිකයක් එක්ක මෙයාගේ ගනුදෙනුවක් නැහැ ඒ නිසා මේ හුදෙකලා මේ විවේකයේ මේ විස්රාමියත් එක්ක උපේක්ෂක අදුක්ඛම සුඛ ඒ සුකුම සත්‍ය සංඥාවට සංඥාව අපි ළඟ තියෙනවා අපි ඒක දන්නේ නැහැ. සංඥේ නැහැ. ඒක නිසා බුදුසසුනේ පෙන්ලා දීලා එක එක පොත්ත ගලවනවා ලුණු ගෙඩියක පොත්ත ගලවනවා වගේ ගල්ව ගල සිවුම් තන්න ගියාට පස්සේ පොට්ටපාදර කියනවා ඔබ කවදා හරි මේ අදුක්කම සුඛ උපේක්ඛක හිතත් අයින් කරලා අදුක්ඛම සුඛ සති සම්පජාඤ්ඤ සති පාරිශුද්ධියෙන් පිරිසුදු වෙච්ච චතුත්ථ ධානයට ගියාට පස්සේ උඹට තේරෙනවා මේ මුළු ඇඟම සුදු රෙද්දකින් වහලා ඊටාම පිරිසුදුනා වගේ කොච්චර ලෝකෙ කෙලිසලා තිබුණත් තමන්ගේ චිත්තසංතානයේ මේ සමාධියට ගන්න පුළුවන්. ඒකෙදී තමන් මොනම දෙයක් නිසාවත් ඇහැක් කරලා බලන්න හිතෙන්නෙත් නැහැ. පිටකර සම්බන්ධ වෙන්න පිට සම්පූර්ණ කෙලිසලා තියෙනවා. මොන දෙයට ගියත් සංඥාව ගොරෝසු වෙනවා. මොන දේට ගියත් ආසාව ඇති වෙනවා. මේකේ මොනවත් ආස කරන දෙයක් නැහැ. උපේක්ඛාවක් තියෙනවා. අදුක්ඛම සුඛයක් තියෙනවා. සතිපාරිශුද්ධිය තියෙනවා. අන්නේ සතිපාරිශුද්ධිය සහිත මේ අදුක්කම සුඛ දේ විතරයි අදුක්කම සුඛය අදුක්කම සුඛේ වශයෙන් දන්න ප්‍රඥාව තියෙන. විද්‍යාව තියෙනවා. අනික හැම වෙලාවෙම අපි ළඟ මේක නිතර තියෙනවා. අපි මේක විද්‍යාවෙන් නෙවෙයි දකින්නේ අවිද්‍යාවෙන්. ඒතකොට අපිට වෙන්නේ පාලුකමක් විදියට. අපිට පේන්නේ කම්මැලිකමක් විදියට. අපිට පේන්නේ කොන් වුණා වගේ. නීරස වුණා වගේ මෙන්න මේක අගේ කරන්න කොච්චර සිල් තියෙන්න ඕනද කියලා හිතන්න. මේක අගේ කරන්න කොච්චර බුදුහාමර පිළිබඳ ගෞරවයක් තියෙනවද? මේක අගේ කරන්න කොච්චර ධර්මීය අවබෝධයක් තියෙනවද? මේක අගේ කරන්න කොච්චර සංඝයාට කරු කරන්න ඕනද? මේ කැලේක ඇර කොහෙද ගන්න පුළුවන්? නැතිකම නෙවෙයි තියෙන්නේ. gedara dore kodi gassata gendagam poloyet මේක තියෙනවා. නමුත් අපි හොයන්නේ ඒක නෙවෙයි. අපි හොයන්නේම කලබගෑනියක්. අපි හොයන්නේම කලගෝසාවක්. අපි හොයන්නේම ලාභ සත්කාරයක්. අපි හොයන්නේම සැප. ඒක කවදාකවත් මේ විවේකේ නැහැ. නිසා ක්‍රමයෙන් මේ සංඥාව ගෙවම් කරන ගෙවම් කරන යනකොට උපේක්ඛා සති පාරිසුද්ධින් අදුක්කම සුඛ සුඛම සත්‍ය සංඥාවට එනවා. ආවට පස්සේ මනුස්සයා තේරුම් ගන්නවයි කියලා කියන්නේ මේක සංජී වෙනවයි කියලා කියන්නේ සම්පූර්ණ ඥානය පහළ වෙලා ඒ ඥානය මට පහළ වුණා කියලා එයා දන්න ගතිය. ඒකට කියන්නේ පිපුණු මලේ රුව එමල දනේදෝ මලකි දුවේ උඹ හැඩරුව බලන්න එපා. මලක් පිපුණොත් මල ලස්සනයි. නමුත් මල දන්නේ මල දන්නේ මල නෙලන විදිහ තමයි දන්නේ මේ මල ලස්සනයි කියලා. ඒ වගේ අපේ මේ හිත මේ වනමල ඕනම වෙලාවක තියෙනවා. නමුත් බුදු කෙනෙක් එළියට ඇවිල්ලා කියනවලු මිනිස්සු මේ කලගෝසාව හොයන්න එපා. ලාභ සත්කාර හොයන්න එපා. සැප හොයාගෙන යන ගමන යන්න එපා. ඒවා අජූයි, ඒවා කක්කා, ඒවා සමබර නෑ. මේ අදුක්කම සුඛ සහිත මේ සුකුම සත්‍ය මේ නැත්නම් අපි හුද්දකලාව කියන තනි වචනෙට ගමු. විවේකයේ කියන තනි වචනෙට ගමු. විශ්‍රාමයේ කියන තනි වචෙන්ට ගමු. ගියාට පස්සේ මේ මම මම නාකි වෙලා කොන් වුණා. එහෙම නැත්නම් මම මේ අසරණ වුණා. මම තනි වුණා, පාළු වුණා කියන එක වෙනුවට සංඥාවෙන් නිදහස් වීමක්, තුනීවීමක් කියන එක දැනගත්තා නම් චතුත්ථ ධානයට ගියාට පස්සේ මාසය චතුත්ථ ධානයේ ඉන්න බව දන්න. ඊට පස්සේ යාගේ මුළු ජීවන රටාවේ මනුෂයා කරන්නේ ආයසරයක් කලබගෑනි කරන්න නෙවෙයි අවුස්ස ගන්න කෑකොස්සන් ගන්න දෙවි මේකට නැවත නැවත යන්නේ කොහොමද? මේක වැඩි කරගන්නේ කොහොමද? මේකට අනුග්‍රහ කරන්නේ කොහොමද කියලා ඒ සංඥාව වෙන් කරගත්ත කොන් කරගත්ත අඳුරගත්ත සංඥාව වැඩි දියුණු කරගන්න මොනවා කතා කරොත් හොඳද? මොන කර්මාන්තයක් කෙරුවොත් හොඳද? මොන ජීවන රටාවක් ආජීවයක් හොඳද? මොන විදියෙ බණක් අහන්න ඕනේද? කියලා ඊට පස්සේ යා කරන්නේ ඒකට අනුග්‍රහ කරනවා. අනුග්‍රහ කරන්න වැදගත්ම දේ තමයි මෙතෙන්ට යන්නේක විතරක් නෙවෙයි මේක මේකයි කියලා වෙන් කරලා හඳුනගන්න. ඒකට කියන්නේ මැණික් උපේන එක වගේම වැදගත් මැණික වටිනාකම දන්න. මැණික වටිනාකම දන්න මිනිහ තමයි මැණික් බිස්නස් වලින් වැඩිම හොයන්නේ. මැණික් තිබුණට හරියන්නේ අපිට දන්නේ අපිට අතර ගත්තට මේක බරගලක් බව තේරෙනවා වටිනාකම දන්නේ ඒක හරියට කපලා මෙච්චර කරපුවාම මේක මෙච්චර වටනවා කියලා තියෙන්නේ මැනික දන්න මිනිහා. ඒ නිසා මැනික දන්න මිනිහා මැනික් ගලන්න පතල් වලට ගිහිල්ලා මැලේරියා හදාන මඩ කන මිනිහාට වැඩිය හම්බ කරනවා. බුදුන් කියන්නේ ඒක ඌට දෙන්න එපා. උඹම දැනගනින් මේ අපි මුළු භව භ්‍රමචර්ය ජීවිතේම අපි වැඩි කරන්න හදන්නේ මේ බුද්ධ කලාව. ඒ තමයි ලොකුම කලාව ලෝකේ තියෙන්නේ. අපි වැඩි කරන්න හදන්නේ විවේකේ. අපි වැඩි කරන්න හදන්නේ විස්රාමය. ඒකට බුදුරජාණන් වහන්සේ සඳහන් කර තිනවා උපේක්ඛා සතිපාරිශුද්ධින් අදුක්කම සුඛ සුකුම සත්‍ය සංඥා. උපේක්ෂාව තියෙනවා මහා දේවල් හොයන්න ඕන කමක් නැහැ. සතිය එළඹිලා තියෙනවා. මේක ශික්ෂාවෙන් ගත්තේ මේක අහම්බයක් නෙවෙයි. මේක ටිකෙන් ටිකෙන් ගෙවම් කරගෙන ආවේ. ඒක නිසා මම දන්නවා මේකට මම වග කියන්න ඕන කියලා. අතරමං වෙලා තනි වෙලා සාක කරන දෙයක් නැහැ. ඒකේ යුක්තව ගන්නව මොනම දෙයක්වත් නැහැ උලන් වදින්න නැත්නම්කපත් වෙන පහන් දැල්ල වගේ හිත හිටලා තියෙනවා අරමුණක්වත් නැහැ. ආනාපාන අරමුණ අවශ්‍ය කරන්නේත් නැහැ. ආනේ තණ්ඩ ගිහිල්ලා ඒක අඳුරගත්තට පස්සේ මේ මිනිසයා පළවෙනි වතාවට කාමයට කාම සංඥාත් විතරක් නෙමෙයි රූප සංඥාවත් තමයි. ඊට පස්සේ මට ආනාපාන ඕනේ කියලා හෝ නැත්නම් මට වෙන බොරදමක් බලන්න ඉරන්න ඕන කමක් නැහැ. අර කෙලින් ඉරන්න පුළුවන්. නූල ගහන්න ඕනේ සංඥාවක් ඕනේ කෙලින් ඉරාගෙන යන්න පුළුවන් මට්ටමට එයා ඊට පස්සේ රූපයේ පිළිබඳවත් තිබුණු යම් ආසාවක් තියෙනවා මට අරමුණක් ඕනේ නිභාවනා කරන්න මට මේ එල්ලයක් වෙඩි තියන්න ටාගට් බෝඩ් එකක් ඕනනේ ඒක මොකක් අන්න දැන් පයින් බිම්මට වෙඩි තියන්න පුළුවන් ඉතින් ඒකට එන්නේ කාම සංඥාව කාමයේ කාම සංඥා මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කාම සංඥා රූපේ මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරනවා ඊට පස්සේ රූපේ රූප සංඥා මාර්ගෙන් ප්‍රතිස්ථාපනය කරාට පස්සේ පියවර හතරකින් තාම මේ නිවනට ඇවිල්ලා නැහැ. තාම කිසිම නිවනක් ඇවිල්ලා නැහැ. තේරුම් අර ගන්න ඕන මේක එක පහරින් එක රැයකින් එක හීනකින් එළිවෙන හීනයක් නෙමෙයි. හෙට පටන් ගන්නකොට ආයෙ කාමෙන් පටන් ගන්නවා. ඊට කාමයේ ගෙවන් කළා කාම සංඥාට නා එතකොට දැනගන්නවා දැන් ඕන නීවරණත් එක්ක රණ්ඩු. ඉතින් නීවරණයෙන් කරන පස්සේ රූපේ මතුවෙන ඕන්න අරමුණ ආනපාන. ඊට පස්සේ ඒක ගෙවන් කරනවා. ඒකේ සංඥාව ගෙවන් කරනකොට පස්සේ ඕන්න හිත කලකොල වෙනවා. දැන් මම කොද බලන්නේ මොනවද කරන්නේ? ඒකත් නතර කරලා මේක තමයි උපයන්න තියෙන්නේ මෙතනදී උඹට උඹේ සරණ විතරයි. උඹට කාමයේ සරණක් නැහැ, කාම සංඥාවේ සරණකුත් නැහැ, රූපේ සරණකුත් නැහැ, රූප සංඥාවේ සරණකුත් නැහැ. හැබැයි නැති උනට උඹට බය වෙන්න දෙයක් නැහැ. උඹලගේ සීලය තියෙනවා, උඹලගේ සතිය තියෙනවා. ඒ බවට දිගටම අඛණ්ඩ ඉතිහාසය මතක තියෙනවා නම් ඒ මනසට පහුවෙන්දත් එතෙන්ට එන්න ඒ Tamange අත්තරදි ටික විතරයි උදව් කරන්නේ. මේ විදිහට තුනී කරගෙන තුනී කරගෙන ගිහිල්ලා ඒ කියන්නේ චතුත්ථ ධ්‍යාන සමාධිය හොඳට විපස්සනා කරන කෙනෙකුට තේරෙයි මේක මේ ධ්‍යාන උපයන්න ඕනේ නෑ ඕන කෙනෙකුට ධ්‍යාන වලින් තොරවත් ඔය කියන රූප රූප සංඥා කාම කාම සංඥා කියන දෙක හරියට තේරුම් ගත්තොත් ඔය ක්‍රමයට වලමයි. එනිසා කවුරු හරි කියනවා මේකට අනිවාර්යයෙන්ම ධ්‍යාන භාවනා කරන්න ඕනේ කියලා. ඒක කියන්න පුළුවන්කමකුත් තියෙනවා. මොකද මේ සූත්‍රය දේශනා කරන ධ්‍යාන හරහා තමයි. ඒත් විපස්සනා කරන කෙනාට හොඳටම තේරෙනවා ওই ධානය කියන පදක්කම් එල්ල ගත්තේ නැති වුණාට සම්මානිත කන්තුණාට මේ සංඥාගේ වං වෙන්නම් එක තාලෙට. නමුත් සමතය කරන කෙනෙකුට වගේ ලේසි නෑ විපස්සනා කරන කෙනාට එයා ඊ타ත්ම කුශාග්‍ර බුද්ධිමත් වෙන්න ඕනේ. මම දැන් තියෙන කාමේ මම දැන් ඉන්නේ කාම සංඥාවේ මම දැන් ඉන්නේ රූපේ මම දැන් ඉන්නේ රූප සංඥාව කියලා පොත්තෙන් පොත්ත ගලවන්න ඒ සංඥාව පිළිබඳ සංජීවීම ප්‍රඥාව පිළිබඳව දැනගෙන වාසය කිරීමේ පුදුමාකාර సౌందర్యාත්මක රසයක් තියෙනවා විපස්සනා යෝගාව. ඒක හරීම సౌందర్యාත්මකයි. මම සංඥා විතරන්නේ ඒ බව දාන්න. ඒක හරියට කොට්ටේකට මණික් ගලක් පය ගහනවා වගේ නෙවෙයි. ඇස්සති මිනිස්සෙකුට මණික් ගලක් පය ගහනවා වගේ ආ වටිනාකම දන්නවා. ඒකට ගොඩාක් සුතබේ ඥානය. ඒකට ගොඩාක් කමඨං සුද්ධ කරනවා. ඒකට ගොඩාක් එකක් පහු කරලා එකක් යන්න එnde end සියුම් වෙන බවට මේ ක්‍රමය හරියට වැරදි දේවල්ට ඇබ්බැහි වෙන්න වෙන්න මිනිහ අමාරු වෙනවා වගේ මේ සංඥා ගෙවන් වෙන්න ගෙවන් වෙන්න ගෙවන් වෙන්න අපි බුදුහාමරණ දන් වෙනවා ධර්මයට ලං වෙනවා සංඝයාට ලං වෙනවා ශීලයේ වැඩෙනවා නිවනට ලං වෙනවා කියන එක තමයි තේරෙන්න නම් තමන් ගලවලා දමන ගලවලා දමන පොත්ත තේරුම් ගන්න ඕනේ හැබැයි කවදාකවත් අපේක්ෂා කරන්න එපා මේක මට හැමදාම තියෙන්නේ හෙට ආයෙත් කාමෙන් පටන් ගන්න ආය සම්පූර්ණ කාමෙන් පටන් ගන්නවා ආය කටගෙන කාම සංඥාවට බහිනවා ඊටසේ රූපයක් වාංගු කර ගන්නවා රූපයක් ගෙවම් කරනවා රූප සංඥාවත් අයින් කරනවා ඒක මේක නැවත නැවත කරන්න වීම දුර්ලකමක් වෙනවා බුද්ධ ජානසේ සඳහන් කළා තියෙන්නේ මල බැඳිච්ච කච්චල් බැඳිච්ච රත්තරන් භාණ්ඩයක් එක සැරෙන් සුද්ධ කරන්න බෑ ඒක මදින්න ඕනේ තෙලේ වතුරේ දාන්න ඕනේ ගින්නේ දාන්න ඕනේ වතුරේ දාන්න ඕනේ හැම පාරටම පුංචි තේරෙන්නේ නැති සියුම් තට්ටුවක් අලු බලට පිච්චලා ගෙවිලා යනවා ආයෙ සැරයක් වතුර දාන. ආයෙ සැරයක් ගින්න දාන. එක එක සැරයට කොච්චර ගෙවෙනවද කියලා රත්තරන් කාර්යය දන්නේ නැහැ. හැබැයි වෙන ක්‍රමයක් නැහැ. මේක ගලක උලල හරි පීරක ඉදුවොත් එහෙම රත්තරන් ගෙවිලා යනවා. පුළුන් කැලෙකින් නිකන් සිවුම් වල මැද්දට කුණු කච්චල් යන්නේ නැහැ කැටයන් ඇතුලේ තියෙන. ඒක ගින්න දාන්න ඕන වතුර දාන. ඉතින් යෝගාචර හිතනවා මේ එක සැරයක් වුණාට පස්සේ නිවන් දැක්කයි. එහෙම එකක් නැහැ. මේක පෙන්වන්නේ නිවන් දකින්න පින තියෙනවා. ආයෙ සැරයක් අක්කවයක්. ආයෙ සැරයක් පිරිසුදුයි. ආයසරයක් අක්කයි. ආයසරයක් පිළිසුදු. වෙන්න වෙන්න වෙන්න Tamanට මේ ශිල්පෙ පිළිබඳව එනතන න්‍යාය පිළිබඳව පුදුමාකාර පරිචයක් එනවා. මේ පොට්ටපාසුද්දේ නිමාව නෙවෙයි මේක. මෙතනදී බුදුජානකසේ සීමාවකට ගේනවා. රූප සංඥා ගෙවම් කරලා ඊට පස්සේ අරූප සංඥාවට අරයන්. අරූප ධ්‍යාන වලට අරගෙන යනවා. ඒක භාවනා කරන කෙනාට පේනවා මේ අරමුණ ගෙවුනා ඒක දිහා බලන්න පුළුවන් කිව්වට ඊට පස්සේ තව තට්ටු 7 8ක් තියෙනවා අපිට ඇඟට නොදැනි පිරිසිදු වෙන. ඉතින් අපි කාලානුරූප ඒක සාකච්ඡා කරමු. අද දවසේ ඇතුළත ධර්ම දේශනාව වශයෙන් මේ ටික පමණයි මම මතක් කරන්න හිතානේ හිටියේ. ඉතින් භාවනා කරන පටන් ගන්න ආයත ඒ කාම සංඥාව අයින් කළා රූප සංඥාට හිත දාගන්න මේක පාඩමක් වේවා. රූප සංඥා දිනු කරගෙන එකත් ගන්න රූප සංඥා ගෙවම් කරන්න මේක පාඩමක් වේවා. රූප සංඥා ගෙවම් කරපගෙනාට ඒක ඒකයි කියලා අවබෝධ කරගන්න එක පාඩමක් වෙලා කවදාකවත් ඒක ස්ථිර Tamanට අබද පදක්කම කොටුනක් විතර බාර ගන්න එපා. නැවත නැවත මේක කිරීමෙන් අපි කියන භාවිතාවෙන් Tamanටම Tamanගේ විශ්වාසය පහළ වීම පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි. දවසේ ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිල් දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා දැන් අපි මේ වෙලාවේදී චාරිත්‍රාක් වශයෙන් මේ වෙලා ගන්නවා අපි මේ අහපු බණ පිළිබඳව නැත්නම් තමන්ගේ භාවනා පිළිබඳව අදාළ කරුණු මොනවද තියෙනවා නම් පිරිසුදු කරගන්න සුද්ධ පවිත්‍ර කරගන්න ඒ නිසා කාට හරි මේ සම්බන්ධව කිය යුතු කළ යුතු ප්‍රශ්න කළ යුතු යමක් තියෙනවා නම් කරුණා කරලා වෙලාව ගන්න. එහෙම නැත්නම් අපි හිතාවතා ചാති ගාථා සජ්ජායනා කිරීමෙන් ධර්ම දේශනාවේ නිමාව සටහන් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි සම්ප්‍රදාන කුලව දේශනාවේ නිමාව සටහන් කිරීම වශයෙන් පේන පින කාටත් පින්පැමිණීමටත් ඥාතී ශීපත් කිරීමට සහ බාපගේ පරමාර්ථ ශීපත් කරන අදහසින් ගාථා සජ්ජහනාට පෙන්වේ. එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතා චම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti ආකාසට්ඨා චුම්මඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං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 පතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය කිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ ගමෝ හෝතු යාව නිබ්බානපත්තිය සාදු සාදු සාදු පච්චිත්තා කමාමි කමිතබ්බං සුපත්ති සුපත්ති